තෙරුවන් සරණයි හැමදිනාටම හැමදිනාමත් මිතාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් අපි පිළිගන්නවා සතියේ අඟහරුවාදා දිනයන්හි කරන්නා වූ සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අද දවසේදීත් අපිට වාසනාවක් ලැබෙනවා පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ධම්සභා මණ්ඩපයට වැඩම කරගෙන උන්වහන්සේගෙන් අතකට දේශනාවක් අද දවසේදී ශ්‍රවණය කිරීමටත් ඉන් අනතුරුව ඒ ඔස්සේ ධර්ම සාකච්ඡා පෙරළඹීමටත් ඉතින් ඊටමත්ම කරුණාවෙන් උන්වහන්සේ අපි විසින් යෝජිත සූත්‍ර දේශනාවක්ම අද දවසේදීත් අපිට පාදා දෙනවා. ඉතින් ඒ සූත්‍ර දේශනාව කලින් අහලා විශ්ලේෂණය කරගෙන ඒ පිළිබඳව ප්‍රශ්න තියෙන අයට මම ආර්දනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් අනතුරුව ඒ Tamanට මතුවේති ප්‍රශ්න අනිත් අය වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා විශේෂයෙන්ම මම දැන් නම් කියන්න තුනට ඒ සූත්‍ර යෝජනා කරපු කට්ටියට ඒක ගැන මතක තියාගන්න කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. එහෙමනම් හැමදෙනා වෙනුවෙන්ම නැවතවරක් පාද නමස්කාර කරමින් පූජ්‍යපාද අලව්‍ය අනුමුදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කර සිටිනවා. ස්වාමීන් වහන්සේ අපට අද දවසේදී තථාගත දේශනාව පැහැදිලි කර දෙන්න ආදේශ පෙරවන් සම්මසයන්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ත කිලස සජීවී ධම් සාකච්ඡාවට එකතු වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්වත් පිරිස අද දවසේදී සූදානම් වන්නේ අප සරණ යන්නට යන තථාගතයන් වහන්සේ වදාළ ඒ උතුම් දහම් කාරණා කිහිපයකට සවන් දීලා ඒ දහම් අපේ ජීවිතය තුළින් වටහා ගන්නට තේරුම් ගන්නට උත්සාහ කරන්නයි. පතකදීන වහන්සේ පෙන්වවදාලේ උතුම් දහම අපි අධ්‍යයනය කරනකොට හදාරනකොට අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණාව තමයි ඒ දහම මුල ඉඳලා අවසානය දක්වා තියෙන පිළිවෙල තියෙන විස්තරය අපි හොඳට හදාරන්න වෙනවා. ඒ වගේම මේ දේශනාව කොයි අවස්ථාවේ කොතනදී කුමක් මුල් කරගෙන කීවේ කියන කාරණාව අපි තේරුම් ගන්නට වෙනවා. ඒකට තමයි මේ දේශනාව තුළ අන්තර්ගත දහම් කාරණා තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ වගේම තමයි බුදුරන් වහන්සේ වදාළ ධර්මයේ විස්තර කරනකොට ඒ ධර්මයේ තුලදී භාග්‍යතුන් වහන්සේ විස්තර කළේ ලෝකයේ තුල ඉන්න අයට මේ ලෝකෙන් ඈතර වන්නට ලෝකයේ තුල තියෙන දේවල් උපකාර කරගෙන හැබැයි ලෝකේ අල්ලගන්නට නෙමෙයි ලෝකෙන් ඈතර වීම පිණිස පැහැදිලි කරේ මේතර කියලා දේවල් උපකාර කරගෙනමයි භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ධර්ම දේශනා කරන්න මන්දස්සනේ වුණා. ඒකට හේතුුනේ මේ හේතුඵල ධහම ඉදප්පච්චීතාව කියන මේ න්‍යාය මේ ලෝකයා කොහොමනම් තේරුම් ගනීවිද කියලා බුදුරණවහන්සේ සිතුවිල්ලක් ඇති වුණා. ඒ වගේම හේතුඵල ධහම ඉක්මවලා ලබන නිවන සාක්ෂාත් කරගන්න මේ නිවන කෙසේනම් තේරුම් ගන්නවිද කියලා සිතිවිල්ලක් ඇති වුණා. එහෙම ඇති වෙන්න හේතුනේ මේ සියලු ලෝක විවහාර ඉක්මවන දෙයක් තමයි ස්ථාගතයන් වහන්සේ පෙන්නපු මේ තමන් අවබෝධ කරගත්ත මේ ධහම. ඉතින් මේ ධහම පෙන්වන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ මේ ලෝකෙට කියන වචන මුල් කරගන්න නැතුව. එතකොට බුදුරණන් වහන්සේ පෙන්නපු මේ ධර්මය ලෝකයේ තියෙන වචන මුල් කරගෙන මේ ලෝකේ ඉක්මවන විද්‍යාවට හේතුඵල ධර්ම ඉස්මතු කරා. එතකොට ඒක අපට වටහා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අපේ නුවණ වර්ධනය වෙන වැඩි වෙන ආකාරයට. එහෙම නැති වුණොත් එහෙම අපි දන්න සියලු දේවල් මේ දහමට ගලපන්න ගියාම අපිට මේ දහම නිවැරදිව තේරුම් ගන්න බැරි වෙනවා. ඉතින් ඒ හා සම්බන්ධ අපට ගොඩාක් වැදගත් තේරුම් ගන්න ලොකු උපකාරයක් කියන දේශනාවක් අද මේ පිටුපසට පැහැදිලි කරන්නට දැන් මේ උත්සාහ කරන්නේ. මේ දේශනාව තියෙන්නේ සංවිධානය හතරේ කොට්ටිත සූත්‍රය. මේ සූත්‍රයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අතර ඇති වෙච්ච සාකච්ඡාවක්. සාරිපුත්ත මහ රහතන් වහන්සේ බරණස ඉතිපත නිමිත්තයි වැඩ වාසය කළේ. කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත් ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදිලා සාරිපුත් ස්වාමීන් වහන්සේ සාමිජේ කතාවේ දිලා සාරිපුත් ස්වාමීන් වහන්සේගේ මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහනවා. පින්නකෝ ආවුද්ද චක්කුම් චක්කු උපාන සංයෝජන. රූපා චක්කුස්ස සංයෝජන. එවස් සාරිපුත්තේනි මේ මේ ඇස රූපයට සංයෝජනය වෙලා බැඳලා තියෙන්නේ. නැත්නම් රූපේ ඇසට බැඳලා තියෙන්නේ. ඒ වගේම කන ශබ්දයට බැඳලා තියෙන්නේ. නැත්නම් ශබ්දේ කනට බැඳලා තියෙන්නේ. ඒ වගේම නාසයේ ගන්ධයට බඳලා තියෙන නැත්නම් ගන්ධයේ නාසයට බඳලා තියෙන්නේ. දිව රසයට බඳලා තියෙන නැත්නම් රසයේ දිවට බඳලා තියෙන්නේ. කය පහසට බඳලා තියෙන්නේ. පහස කයට බඳලා තියෙන්නේ. මනස අරමුණු වලට බඳලා තියෙන්නේ. අරමුණු මනස වලට බඳලා තියෙන්නේ කියලා කොටේ ඉතින් මහරහතන් වහන්සේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගෙන් අහනවා. එවට පස්සේ සාරිපුත්‍ර මහරහතන් උත්තර දෙනවා නකෝ ආව කොටිට චක්කුම් රූපාණං සංයෝජනං න රූපා චක්කුස් සංයෝජනං එවත් සාරිපුත් එවත් කොට්ටිට මේ ඇස රූපෙට බැඳිලා නැහැ රූපය ඇසට බැඳිලා නැහැ යන්ත තත්ත සදුභයං පටිච්ච උපජ්ජති චන්දරාගෝ තන් තත්ත සංයෝජන මේ දෙක හේතුවෙන් උපදිනවද චන්දරාගය මෙන්න මේක තමයි සංයෝජනේ ඒ වගේම කන සබ්දෙට බැඳිලත් නැහැ සබ්දේ කන්ට බැඳිලත් නැහැ මේ දෙක නිසා ඇතිම ඡන්ද රාගය අන්න ඒක තමයි සංයෝජනයක් වෙන්නේ. මෙන්න මේ විදිහට නාසය ගැන, වගේම ජීව ගැන, කය ගැන, මනස ගැන මෙන්න මේ හය ගැනම සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරන උපමාවක්. උපමාවකින් මේක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මොකද්ද? හරියට ඔන්න කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි අ බැඳලා තියෙනවා ලණුවක් බැඳලා ඉලියක් දාලා බැඳලා තිබ්බට පස්සේ මේ කළු ගුණා යනකොට සුදු ගුණා යනවා පේනවා. සුදු ගුණා යනකොට කළු ගුණා යනවා පේනවා. එතකොට කෙනෙකුට පේන්න පුළුවන් මේ කළු ගුණා සුදු ගුණා නිසා යනවා නැත්නම් සුදු ගුණා කළු ගුණා නිසා යනවා කියලා. නමුත් කළු ගුණා සුදු ගුණා නිසා යනවත් නෙමෙයි සුදු ගුණා කළු ගුණා නිසා යනවත් නෙමෙයි. එතන පැහැදිලි කරනවා මේ මේ දෙන්නම මේ මේ බැඳීමෙන් මේ යොදෙන් බැඳිච්ච නිසා එකතු වෙච්ච නිසා තමයි අර විදිහට සුදුගුණා කලගුණා නිසා යනවත් කලගුණා සුදුගුණා නිසා යනවත් බව කියන්නේ නමුත් මේ දෙකම බැඳලා තියෙන්නේ මෙන්න වෙලා අනු වෙන නැත්නම් අර දාපු යොදෙන් මෙන්න මේකෙන් තමයි සංයෝජන වෙලා තියෙන්නේ ඒ වගේ තමයි ඒව මේකෝ ආවසෝ නචක්කුම් රූපං සංයෝජන න රූප චක්කු සංයෝජන ඇස රූපෙට බැඳලා නැහැ රූපය ඇසට බැඳලා නැහැ මේ දෙක නිසා යම් කිසි මේ දෙක නිසා චන්දරාගයෙන් මේ දෙකෙන් උපද චන්දරාගයෙන් තමයි මේ සංයෝජන වෙන්නේ. මෙන්න මේ විදිහට පැහැදිලි කරලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි විදියකින් චක්කුං වාවසෝ රූපාණං සංයෝජනං අබවිස්ස රූපාවා චක්කුස සංයෝජනං නයිදම් බ්‍රහ්මචර්ය බ්‍රහ්මචර්ය වාසෝ පඤ්ඤායේත සම්මා දුක්ඛක්ඛයාය යස්මාචකෝ ආවසෝන චක්කුම් රූපාණං සංයෝජනා න රූපවා චක්කුස සංයෝජනා යන්ති සත්ත අදුබයන් පටිච්ච උප්පදී චන්දරාගෝ තන් සත්ත සංයෝජනං තස්මා බ්‍රහ්මචර්ය වාසෝ පඤ්ඤායිති සම්මා දුක්ඛක්ඛයයි යම් කිසි විදියකින් මේ ඇස රූපයට වැදලා නම් රූපය ඇසට වැදලා නම් මෙන්න මේ විදියට තියෙනවා නම් මේ බඹසරේ වාසය කිරීම අර්ථයක් පනවන්නේ සියලු දුක නැති කිරීමක් පනවන්න විදියක් නැති වෙනවා ඒ නිසා ඔතෝ මේ ඇස රූපෙට බැඳිලත් නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ. මේ ඇසත් රූපයත් නිසා හටගත් චන්දරාගයෙන් තමයි මේ සංයෝජන වෙලා තියෙන්නේ. ඒ නිසා ලබතර වාසය කිරීමක් තියෙනවා. මෙන්න මේ විදිහට ආයතන 6 ගැනම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙතනදී අපට ලස්සන කාරණාවක් තේරුම් ගන්න තියෙනවා. මොකද්ද? දැන් සතිපට්ඨාන සූත්‍රයේ තුලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආයතන පබ්බේදී චක්කුංච පජානාති රූපේච පජානාති යති හදුබයන් පටිච්ච උප්පජ්ජන සංයෝජන සංච පජානාති එතකොට මාර්ගයේ යනකොට එයා දැනගන්නවා මොකද්ද ඇසත් දැනගන්නවා රූපයත් දැනගන්නවා ඒ නිසා උපදින සංයෝජන දැනගන්නවා දැන් අපිට මෙහෙම කියනකොට ගොඩක් වෙලාවට හිතෙනවා ඇස වෙනමයි රූප වෙනමයි සංයෝජන වෙනමයි කියලා පොඩ්ඩක් මේ උදාහරණේ කල්පනා කරලා බලන්න වෙනවා උදාහරණය තුළ කියලා තියෙන්නේ මොකද්ද? කලුගුණා සුදුගුණා එකට පැටලලා තියෙන ලී ලීයක් කියේ පොලි පැටලලා තියෙනවා. දැන් ලණුවෙන් ලණු දෙක ලණුවකින් මේ දෙන්න බැඳලා තියෙනවා. මේ බැඳපු නිසා මොකද වෙන්නේ? මේ බන්ධනය නිසා තමයි පේන්නේ කලුගුණ සුදුගුණත් එක්ක යනවා වගේ සුදුගුණ කලුගුණත් එක්ක යනවා වගේ. නමුත් මේ දෙක එකට පවතින මේ බන්ධනය නිසා මේ ලණුව කපපුවම මොකද වෙන්නේ? කළු ගුණා වෙනම යනවා සුදු ගුණා වෙනම යනවා කළු ගුණා සුදු ගුණා එකට යනවා කියන කතාව විවහාර කරන්න බැරි වෙනවා ඒ දෙන්නගේ ඈන්සිල්ල එකතු වෙන්නේ නැහැ. හැබැයි බන්ධනේ තියෙන තාක්කල් ඒ දෙන්න ඇදිලා. අන්නේ වගේ තමයි මෙතන මේ ඇට මොකද මෙතන උදාහරණයක් දුන්නේ මේ කාරණාව ලස්සනට ඉස්මතු කරගන්න. අන්නේ වගේ තමයි ඇට රූපෙට බැඳලත් නැහැ රූපෙ ඇටට බැඳලත් නැහැ. මේ දෙක නිසා ඇතිවෙච්ච චන්දරාගය තමයි සංයෝජනේ. එතකොට ඇසත් රූපයත් කියන මේ දෙක එක්කලා තියෙන්නේ මේ දෙක එකට තියෙන්නේ මෙන්න මේ චන්දරාගයත් එක්ක. මේ චන්දරාගය කියන කාරණා මේ සංයෝජනයේ පිච්ච මේ චන්දරාගය දුරු වුණා නම් අර කළු ගුණයි සුදු ගුණයි දෙන්නට එකට විවහාර කරන්න බැරි වෙනවා වගේ මේ දෙන්නගේ වෙන්වීමක් තියෙනවා. මොකද ඒකට හේතුව මේ සංයෝජනයේ තිබිච්ච නිසා තමයි මේ දෙන්නගේ එක්වීමක් ප්‍රකට වෙන්නේ. නැත්තම් මේ දෙන්නගේ එක්වීමක් ප්‍රකට වෙන්නේ නැහැ. ඒකෝට සංයෝජන දුරු වෙච්ච ගමන්ම මේ දෙන්න ගැන විවහාර කරන්න බැරි වෙනවා වගේ ඇසත් රූපයත් කියන කාරණා විවහාර කරන්න බැරි වෙනවා. ඊළඟ කාරණාව තමයි මේ ඇස රූපෙට බැඳිලා නම් රූපය ඇසට බැඳිලා කියලා කතා කරොත් එහෙම ඇහැයි රූපයයි කියන දෙකම එක දෙයක් බවට පත් වෙනවා. මොකද ඒක බන්ධනයේ සිදුවන්නේ වෙන චන්දරාගයකින් හෝ වෙන මානසික දෙභාවයකින් නොවේ කියන කාරණාව ප්‍රකට වෙනවා. එහෙම වුණොත් බඹතර වාසයක් අදාළ නැහැ. මොකද හේතුව ඒකට බබතර වාසය කරනකොට තියෙන දෙයකින් එක්ක දුරු කරන්න තියෙන. දැන් අපි තියනවා කියලා ගත්ත දෙයක් තමයි නැති කරන්න තියෙන එක පැත්තකින් බලනකොට. අසරූපය කියන කාරණාව. ඊළඟට තමයි මේ දෙක එකට සංයෝජනයක් වෙනවා කියලා අපි දැක්කේ නැතිනම් අපට කවදාවත් මේ දුකකින් ඉක්මෙන්න බැරි වෙලා යනවා. මොකද ඒකට හේතුව මේ දෙක එහෙනම් කවදාවත් වෙන් කරන්න බැරි වෙනවා. මේ දෙක චන්දරාගයක් එක්ක නෙවෙයි නම් බැඳලා තිබ්බේ. මේ දෙක කවදාවත් වෙන්නේ නැති වෙලා යනවා. මේ දෙක එකටම තියෙනවා නම් එතකොට බ්‍රහ්මචාරී වාසය කිරීමක් හෝ දුකේ කෙලවර කිරීමක් පනවන්නට බෑ. පැහැදිලිව කියන්නේ චන්දරාගය නිසා. චන්දරාගය ඉදිරි ගම මේ දෙකේ එකතු වීමක් නෑ. මේ දෙක විවහාර කරන්න බැරි වෙලා යනවා. ඉතින් මෙන්න මේ කාරණාව හොඳට තේරුම් ගන්නට වෙනවා මේ දේශනාව වටහා ගන්නට. ඊළඟට තමයි බුදුරන් වහන්සේ පැහැදිලි කරන බුදුරන් වහන්සේ පැහැදිලි කරන මේ දේශනාවට අනුව හොඳට අපි මේක මේ පරයය හොඳට තේරුම් ගන්නට වෙනවා මේ විස්තරේ මුල ඉඳලම. ඊළඟට කරන විස්තරය තුළදී නැත්නම් අපට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා මේ කාරණා ටික. බුදුරණවහන්සේ දේශනා කරනකොට හේතුඵල ධහම පැහැදිලි කරන තැනදී අවිද්‍යාව පත්‍රිකද ගැන සකස් වෙන පටිච්චසමුප්පාද විස්තර කරනකොට තව කෙනෙක්ගේ හේතුඵල ධහමක් නෙමෙයි. මගේ හේතුඵල ධහමක් නැත්නම් තව කෙනෙක්ගේ හේතුඵල ධහමක් කියලා එහෙම දානක් දෙයක් නැහැ. පුජ්‍යලයා නිර්මාණය වෙන්නේ හේතුඵල ධර්ම නොදකපු නිසා. හේතුඵල ධර්මයට පුජ්‍යලයා දාර නැහැ. පුජ්‍යලයේ කියන දේ ගන්නෙ හේතුඵල ධර්ම දකින්න නිසා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන හැටියට දකින්නකොට මගේ අවිද්‍යාව මගේ සංකාරය මගේ විඥානය අදාළත්වයක් නැහැ. ඒක මොණියපබ්බන සූත්‍රය මුදල පැහැදිලි කරනවා. කවුද වෙදෙන්නේ කවුද කර්ම කරන්නේ කවුද උපාදාන කරන්නේ කියන ප්‍රශ්නේ සම්පූර්ණ වැරදි. කොමකට උපාදානෙ ප්‍රත්‍ය වෙනවද? කොමකට භවය ප්‍රත්‍ය වෙනවද? ආයතනය කුමකට ප්‍රත්‍ය වෙනවද කියලා මෙන්න මේ කතා කරන දෙයේදී පුජ්‍යලයක් අදාළත්වයක් නැහැ. පුජ්‍යලයේ ගොඩනගන්නේ හේතුඵල ධර්ම නොදැකීමත් එක්ක. එහෙනම් හේතුඵල ධර්ම කතා කරන තැනකදී කොයි විලාමකවත් අයි පුජ්‍යලයේ කෑදොත් එහෙම අපට හේතුඵල ධර්ම තේරුම් ගන්නට බැරි වෙනවා. එතකොට එහෙනම් දුරු කරන්න තියෙන්නේ ඉන්නව පුජ්‍යලයේ. නමුත් හේතුඵල ධර්ම හොයනකොට අපට අහුවෙන්නේ දුක්ඛය අඥානං, සමුදය අඥානං, නිරෝධය අඥානං, මග්ගය අඥානං. හේතුඵල ධම දකිනකොට අන්න ඥානය හට ගන්නවා. අඥානකමෙන් ගොඩ නැගුණි. එහෙනම් උජ්ජලයේ ගොඩ නගාගච්ච දෙයක් නෙමෙයි අඥානකමෙන් ගොඩ නැගිච්ච ස්වභාවය දකිනකොට අන්න අර බොරුව බොරුවක් මත පදනම් වෙලා සකස් කරගත්ත පුජ්ජල ස්වභාවය කතා කරන්න බැරි වෙනවා. එතකොට ඒක හේතුඵල ධම කතා කරද්දී මෙන්න මේවයි තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙතන ඊට පස්සේ විස්තර කරන මෙන්න මෙහිම කාරණාව. සංවිච්ඡති කෝ ආවුසෝ භගවතෝ චක්ඛු පස්සති භගවා චක්ඛුනා රූපං චන්දරාගෝ භගවතෝ නත්ති සොයමුත්තෝ චිත්තෝ භගවා එතන ලස්සන වචනයක් එක්ක භාග්‍යතුන් මේ සාරිපුත් සානන් පැහැදිලි කරා සංවිච්ඡති කෝ ආවුසෝ භගවතෝ චක්ඛු පස්සති භගවා චක්ඛුනා රූපං ප්‍රකටව තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ පේන්න තියෙනවා ඇස භාග්‍යතුන් වහන්සේ රූප දකිනවා චන්දරාගිනා භාග්‍යතුන් වහන්සේ රූප බලතියි ඒ වගේම භාග්‍යතුන් වහන්සේ සියල්ලන්ගේම නිදහස් සොය මුත්තයි කියලා පැහැදිලි කරනවා. මේ සංවිචිත කියන කාරණාවත් එක්ක මේ ඉක්මතු වෙනවා ප්‍රකට වෙනවා පේන්න තියෙනවා. එතකොට මෙතන කතා කරන කාරණාවේදී ලෝකයා තුලදී ලෝකයේදී මුච්චදී කුඩා දාලා තියක්. දැන් අපි කතා කරනකොට අස්තපුරුෂ පුද්ගලෝ කියන කාරණාවේදී පුජ්‍යල අට දෙනෙක් ඉන්නවා. එතකොට රහතන් වහන්සේ කියන්නේ පුජ්‍යලෙක්. හැබැයි මේ පුජ්‍යලයා කතා කරනකොට පුජ්‍යලයාගේ පටිච්චසම්පද දාලා නැහැ. පටිච්චසමුප්පාදේ කතා කරනකොට ඒක එක්කෙනට අදාළ දෙයක් නෙමෙයි. ඒක දහම් ස්වභාවය. මගේ පටිච්චසමුප්පාදේ හෝ රහතන් වහන්සේගේ පටිච්චසමුප්පාදේ හෝ සෝතපන්න කෙනාගේ පටිච්චසමුප්පාදේ හෝ කියලා දෙයක් නැහැ. පටිච්චසමුප්පාදේ එක් පුජ්‍යලයක නැන්නේ. පුජ්‍යලයක ඇඳගන්නේ පටිච්චසමුප්පාදක පටිච්චසමුප්පාද. එතකොට අපට ලෝකේ ප්‍රකට වෙන පුජ්‍යලය කතා කරනකොට එතන කතා කරන්න තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය ස්වභාවයත් එක්ක ලෝකයේ පුජ්‍යලයක් ගොඩනගන්නේ. එහෙම නැති වුණොත් එහෙම පුජ්‍ය හේතුඵල ධර්ම කතා කරන තැනදී පුජ්‍යලයක් ගොඩනගන්නේ නැහැ. නමුත් අපි මෙතනදී අපි දාගත්තොත් මෙතන පටිච්චසමුප්පාදේ න්‍යායට අපි එතකොට එනං අර බුදුරණවහන්සේගේ දේශනාව තුළ ඉස්මතු කරපු පටිච්චසමුප්පාදේ පුජ්‍යලට අදාළ නැහැ. ඒ කියන්නේ පුජ්‍යලෙක් කරන එකක් නොවන කියන කාරණා අපට තේරුම් ගන්න බැරි වෙනවා. අපි ඒක අතහැරලා තියෙනවා. එහෙනම් පුජ්‍යලයා කියලා කියන තැනදී පටිච්චසමුප්පාදේ කතා කරන්න බෑ. පටිච්චසමුප්පාදේ දැක්කම පුජ්‍යලෙක් ඉස්මතු වෙන්නේ නැහැ. පුජ්‍යලෙක් ඉස්මතු නොවන තැන පටිච්චසමුප්පාදය තමයි කතා කරන්නේ. එහෙනම් පුජ්‍යලයා කතා කරනකොට ලෞකික සම්මා දිට්ඨියත් එක්ක ලෝකේ ප්‍රකට වෙන දේ. අන්නේ ප්‍රකට වෙන දේදී සංවිචිතිකව අවසෝ භගවතු සෝතං සෝතං මේ භාග්‍යතුන් වහන්සේගේ කන ප්‍රකටව තියෙනවා. කනක් පැනවීමක් තියෙනවා. ඒ වගේම සුනාති භගවා සෝතේන සද්ද භාග්‍යතුන් වහන්සේ කනින් ශබ්ද අහනවා. එතකොට මෙතන විවහාර කරේ මොකද සංවිජ්ජිත කියනකොට මේ ලෝකයේ තුල පේන දේ ලෝකයේ තුල තියෙන දේ ඒකවල ලෝකයේ තුල තියෙන දෙයක් මෙතන මේ විවහාර කරන්නේ චන්දරාගය දුර වෙනවා දැන් ලෝකයේ තුලද චන්දරාගය නැහැ දැන් මම උදාහරණයක් හැටියට කතා කරොත් එහෙම දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් පළවෙනි ධ්‍යානෙ වඩනවා පළවෙනි ධ්‍යානෙ වැඩුවට පස්සේ එයා පළවෙනි ධ්‍යානයක් කියාට උනේ කොහොමද? නිත්‍ය සැප ආත්ම වශයෙන් ගත්තාම. නිත්‍ය සැප ආත්ම වශයෙන් ගත්ත නිසා තමයි සංස්කාරයක් ලෝකෙ ගොඩ නැගුණේ. පළවෙනි ධානය කියලා දෙයක් ඇති වුණේ. දැන් මේකේ සත්‍ය හොයන්න යනකොට මේකේ සත්‍ය හොයනකොට උට අහුවෙන්නේ මොකද්ද? අඥානකම මත ගොඩ නැගිච්ච පදනම නිසායි පළවෙනි ධානයක් ඇති කරගත්තේ. එතකොට එහෙනම් ඥානය ඇති වුණාට පස්සේ පළවෙනි ධානයක් කියන ස්වභාවයක් එයාට ඇති වෙන්නේ නැහැ. එයා එකකින් අයින් වෙලා හිටන් සත්තන් හිටන් පණිතන් කියන නිවනට හිත පිහිටවනවා. ඒකේ බව දේශනා ගොඩක් සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ විදියට සත්‍ය දකිනවා නම් ඒ දකින දෙයට විවහාර කරන්න බෑ මේක පළවෙනි ධ්‍යානෙ මේක දෙවෙනි ධ්‍යානෙ කියලා හේතුඵල ධහමත් එක්ක. හේතුඵල ධහම නොදෙකුවට පස්සේ අන්න විතර කරන්න පුළුවන් මේක පළවෙනි ධ්‍යානෙ මේක දෙවෙනි ධ්‍යානෙ කියලා. එතකොට ඒක ලෝකයේ මට්ටමේ. ඒක අවස්ථාවේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙවන ධ්‍යාන සම්බන්ධිලා එනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහන ඔබ සතුටින් හරි ප්‍රීතියෙන් හරි ප්‍රමුක්තිභාවයෙන් ඉන්න කියනවා. ඊළඟට දෙවෙනි කියන මම දෙවෙනි ධ්‍යානයෙන් වාසය කරා. නමුත් දෙවෙනි ධ්‍යානයේ ලෝකයේ තිබ්බට මම දෙවෙනි ධ්‍යානය තුළ වාසය කිරීමක නැගීමක් නැහැ. මොකද ලෝකයට ඒක අදාළයි. නමුත් හේතුඵල ධර්ම කතා කරනකොට හේතුඵල ධර්ම නිදහස් වෙච්ච කෙනාට ඒක පැනවීමක් නැහැ. හේතුඵල ධර්මින් නිදහස් වෙච්ච කෙනාට ඒකයි මෙතන අවසානයේ කියනවා මේ චන්දරාගෝ තමයි වාග්යතුන් වහන්සේ නැත්ති නැත්ති චන්දරාග භගවතෝ නැත්ති සොයමුත්තෝ භගවා වාග්යතුන් වහන්සේ නිදහස්. කොමකින්ද නිදහස් වෙන්නේ? සියල්ලංගෙම නිදහස්. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන සියලු පැවැත් අවිද්‍යාව පස්ස කරගෙන සිටින සියලු පැවැත්ම නිදහස්. එතකොට එතන කතා කරනකොට මේ ලෝකයේ සකස් වෙන ආකාරය. දැන් අපි ජරා මරණ කියන කාරණාව කතා කරොත් එහෙම ජරා මරණ කියන කාරණාව තියෙන්නේ කුමක් නිසාද? ජාතිය නිසා, ජාතිය තියෙන භවය නිසා. මෙහෙම බලන් යනකොට අවිද්‍යාව නිසා. එහෙනම් අවිද්‍යාව අසති වුණාට පස්සේ ජරා මරණ සහ ජාති විරුද්ධයි. අවිද්‍යාව තුන දුරු වීමත් එක්ක. නමුත් තාතන් වහන්සේ ඉන්නවා. තාතන් වහන්සේ ජීවත් වෙලා ඉන්නවා. තාතන් වහන්සේ ජරාවටපත් වෙනවා. දැන් අල්ල සූත්‍රය පැහැදිලි කරනවා රාතන් වහන්සේට හරියට උලක් මේ වේදනාවක් එනකොට කයට එක සැරයක් උලක් කරනවා වගේ කියනවා. දෙවෙනි සැරේ උලක් කරනවා කියන එක නැහැ කියනවා. එතකොට එතන ලෝකයේ තුන කතා කරනකොට ලෝකී ප්‍රකටවම වදිනවා. මේ ප්‍රකට පවස්න දෙයට ඊට අදාළ විවහාර කරන්න වෙනවා. හැබැයි ඒක පටිච්චසමුප්පාදයට ඈඳන් දැගත්තොත් එහෙම අපිට මේ ධර්මයේ තේරුම් ගන්න බැරි වෙනවා. එතන මේ ලෝකයේ ප්‍රකට වෙන ස්වභාවය ඉස්මතු කරන්නේ. ලෝකයේ තුළ ප්‍රකට වෙන ස්වභාවය ඉස්මතු කරන තැනදී පටිච්චසමුප්පාදය දාගත් පුච්චලයට පටිච්චසමුප්පාදය දාගන්න යනවා. අන්නර බුදුරණවහන්සේ වදාළ මේ මුලිය බකුණ සූත්‍රාදී මේ දේශනාවල් දෙක ගැලපෙන තියලා. එතකොට අපිට ඉන්න මම ඉන්න මගේ පටිච්චසමුප්පාදය කොහෙනවා මිසක් පටිච්චසමුප්පාද නොදකපු නිසයි මම කියලා තියුනේ කියලා දකින්නේ ඉන්න මගේ පටිච්චසමුප්පාදයක් හොයන්නේ. අන්න ඒ වගේ තමයි මේ රහතන් වහන්සේ ගැන විස්තර කරනකොට රහතන් වහන්සේ මේ සියල්ලන්ගේම නිදහස්. නමුත් ලෝකයේ තුල බැනවීමේදී රහතන් වහන්සේ ලෙඩ වෙනවා. රහතන් වහන්සේ වටට යනවා. රහතන් වහන්සේ ලෝකයේ තුලදී මැරෙනවා. ඒ වගේම මේ හැම දෙයක්ම රහතන් වහන්සේට ජරාව කියන කාරණාව ප්‍රකටයි. නමුත් ඊට අදාළ හේතු එක්ක බලනකොට අවිද්‍යා සංකාර විඥාන නාම රූප මේ හේතුඵල ධර්ම සම්පූර්ණ විනාශ වුණාට පස්සේ හේතුඵල ධහමින් නිර්මාණය වුණාට පස්සේ පුජ්‍යලයට ගෝචර වෙන දුක මේ ජාති දුක ජරා දුක මරණ දුක සියල්ලක්ම නිදහස්. අපත ලෝකයේ තුල විවහාරයක් තියෙනවා. මෙන්න මේ වගේ බුදුරන් වහන්සේ මේ ලෝකයේ තුලදී ඇත තියෙනවා. ඒ වගේම ඇසින් රූප දකින්න චන්දරාගේ නෑ. ඒක සංවිජ්ජිතිකව අවසෝ කියන එකෙන් හොඳට ඉස්පතු වෙලා එනවා. ඒ වගේම තමයි මේ දේශනාව අවසන් වෙද්දී පැහැදිලි කරනවා ඉමිනාකෝ එතන ආවුස පරයයන් වෙලිදබ්බම් යථාන චක්කුම් රූප සංයෝජන රූප චක්කුස සංයෝජන යන්ත තත් සතු බයන් පටිච්ච උපදි චන්දරාගෝ යත්තත් සංයෝජන අස රූපෙට බැඳලත් නෑ රූපයන්ට බැඳලත් නෑ මේ සංයෝජන නිසා තමයි චන්දරාග නිසා ඇතිවෙන සංයෝජනෙන් තමයි තියෙන්නේ කියලා එතකොට මෙන්න මෙතන මේ කාරණා හොඳට අපට තේරුම් ගන්නට තව දේශනා කිහිපයක් මම මේකට පැහැදිලි කරන්න හිතනවා. තවත් පොට්ටක සූත්‍රයක් තියෙනවා උත්තර නිකායෙම. ඒකෙදි තියෙනවා රහතන් වහන්සේට යමක් ඇද්ද? යමක් නැතිද කියලා ප්‍රශ්නයක් අහනවා. ඊළඟට මේ කාර්යපුත්තට උත්තර දෙනවා. ඔය ප්‍රපංච නොකලොත් ප්‍රපංච කරන්නේ සලායත නිරෝධයෙන් යමක් තියනවාද යමක් නැද්ද කියලා අහනවා. ඒ ප්‍රපංච නොකලොත් ප්‍රපංච කරන්නේ කියලා පැහැදිලි කරලා සාරිපුත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේ සලායත නිරෝධය ප්‍රපංච නිරෝධය. ප්‍රපංච නිරෝධය සලායත නිරෝධය වෙනවා. එතකොට ප්‍රපංචයක් කියලා කියන්නේ සලායතනයක පැවැත්මක්මයි. සලායතනයක් කියන ප්‍රපංචයක පැවැත්මක්මයි. එතකොට එනම් මේ පටිච්චසමුප්පාද න්‍යාය කතා කරන තැනදී මේ අවිද්‍යාව ආශේත විරාග නිරෝධයත් එක්ක මම කියලා ගැනීම දුරු වෙච්ච නිසා මම කියන කාරණාවක් නොගන්නා නිසා හේතුඵල ධර්ම දකිනකොට ආත්මීය සංකල්පයක් හට නොගන්නා නිසා එතන පුජ්‍යල ස්වභාවයක් කතා කරන්න බැරි වෙනවා හේතුඵල ධමත් එක්ක. හේතුඵල ධම කතා නොකර ලෝකේ ප්‍රකටන ස්වභාවය කතා කරනකොට ප්‍රකටන පුජ්‍යලයක් ඉන්නවා. දැන් සාරිපුත ස්වාමීන් වහන්සේගේ පටිච්චසමුප්පාදය හෝ බුදුරන් වහන්සේගේ පටිච්චසමුප්පාදය හෝ කියලා එහෙම දාලත්‍යක් නෙමෙයි තියෙන්නේ. සාරිපුත ස්වාමීන් වහන්සේ කියන තැන නිර්මාණය උනේ පටිච්චසමුප්පාදේ නොදැකීමත් එක්ක. දැක්කට පස්සේ එහෙම විවහාරයක් නැහැ. ඒක යමක සූත්‍රය, අනුරාධ සූත්‍රය හැමතැනම පැහැදිලි කරන්නේ අනුපලබ්බියමානෝ. නොලැබෙන කල්ලි ලැබෙන්නේ නැහැ. ඇයි ලැබෙන්නේ නැත්තේ? ලැබෙන්නේ හේතුඵල ධම සකස් වෙන ආකාර නොදැකීමත් එක්ක ගොඩනැගී ආත්ම සංකල්පේ. නමුත් දකින්නකොට ලැබෙන්නේ නැහැ. අන්න එන නොලැබෙනවා. නොලැබෙන නිසා පණවන්න බෑ. හැබැයි ලෞකික සම්මාදිට්ඨික ලෝකීය ප්‍රකට වීමක් තියෙනවා. ඒ ලෝකීය ප්‍රකට වීමක් කියන තැනදී අන්න එතන විවහාරයක් එක්ක ලෝකයේදී කතා කරන්න කියනවා. අන්න ඒකයි බුදුරණාහි ධර්මදේශනා කරනකොට පැහැදිලි කරා මේ ලෝක විවහාරය, ලෝකයේ පැවැත්ම. ඒ ලෝකේ පැවැත්ම කියන එක පටිච්චසමුප්පාද පැවැත්ම කියන එකත් දෙකක්. ඒකයි බුදුරණවහන්සේ ධර්ම දේශනා කරන මන්දුස්සාහ යුනි. මේ ඉදප්පච්චේතා කියන න්‍යාය තේරුම් ගන්න අමාරු එච්චරටම අපි අර ලෝකේ අපි දන්න නුවණ, දන්න දැනුම ඒක මුල් කරගෙන මේ පටිච්චසමුප්පාදයට ඈදන්න යනවා. ඒ වුණාට පස්සේ අපට පටිච්චසමුප්පාදය තේරුම් ගන්නත් බැරි වෙලා යනවා. ඊළඟට මේ ලෞකික සම්මාදිට්ඨිය මත මේ බුදුරණවහන්සේට රාහතන් වහන්සේ ක්‍රියාකාරීත්වයක් තේරුම් ගන්න බැරි වෙලා යනවා. ඊළඟට තමයි දැන් මූලපරයය සූත්‍රය එක්ක බලවත් එහෙම මූලපරයය සූත්‍රයේදී බුදුරණවහන්සේ ඉස්තර කරනවා පුතජන කෙනා ලෝකේ දකින්න හැටි හේක කෙනා ලෝකේ දකින්න හැටි රාතන් වහන්සේ ලෝකේ දකින්න හැටි පුතජන කෙනා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියනවත් ඒ වගේම අරූපාවචර රූපාවචර අනත් විත්තුත මුත විඥාන කියන එකත් නිවන කියන එකත් ඒ වගේම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මේ ආවස්තරාදී සුභකින්න මේ සියලු දිව්‍ය බ්‍රහ්ම ලෝක කියන එකත් සුඛඥයා දකින්නේ මඤ්ඤණාවක් විදිහට ස්ථිර හැටියට කියනවා කියන හැටියට. ඒක ලෞකික සම්මාදිට්ඨිය එක ඇත කියන කාරණාවත් එක්ක හරි. ඒක ලෞකික සම්මාදිට්ඨිය එක. ඒක කෙනා දකින්නේ මාමඤ්ඤය කියලා. මොකද එයාට නෝනක් තියෙනවා මේක හට ගැනීමක් කියන එක. එතකොට ඔහු දකින්නේ මාමඤ්ඤණාවක්. මේක හට ගැනීමක් තියෙන්නේ. තියෙනවනේ මේ හට ගැනීමක්. මෙන්න මේකත් එක්ක තියෙනවා කියන එකත් නැහැ කියන එකත් දෙකම යාට ගන්න බෑ. එයා දකින්නේ හට ගැනීමක් පවතින බව. නමුත් රහතන් වහන්සේට නමන්නේ පඤ්ඤණාවක් නැහැ. ඇයි පණවන්න බෑ. පණවන්න කොමකින්ද? පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාදේ කියන කාරණාව සත්‍යම දැකීමත් එක්කයි පැනවීමත් කියන්නේ. මේක අධ්‍යයන විදාසන නිරෝධ වුණාට පස්සේ පැනවීම නෑ. දිව්‍ය බ්‍රහ්ම ලෝක විතරක් නෙවෙයි පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට දිටසු දමත විඥාන මේ සියලු දේවල් පැනවීම ඉක්ම වෙනවා. අන්න ඒ පැනවීම කතා කරන්න බැරි කියලා යනවා. එතකොට එහෙනම් රහතන් වහන්සේගේ ස්වභාවය රහතන් වහන්සේගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම පටිච්චසමුප්පාදයේ කතා කරාට පස්සේ පටිච්චසමුප්පාදේ අවිද්‍යාව අත්‍යත විරාග නිරෝධයත් එක්ක මේ කිසි දෙයක් කතා කරන්න බෑ. නමුත් ලෝකයේදී පුච්චලයක් හිත කතා කරනකොට ලෝකයේ තුල පුච්චලයක් හිත කතා කරනකොට පුච්චලයාගේ ලෝකයට ප්‍රකට ස්වභාවයක් තියෙනවා. එතකොට මේ ඇස පේනවා රූප රූප දකින්නවා පේනවා හඳුනා ගන්නවා විවහාර කරනවා ඊළඟට ඊට පස්සේ දැකපගෙන පස්සේ හඳුනා ගන්නවා එතකොට එතන චන්දරාගී දුර වීමක් තියෙන්නේ හැබැයි ලෝකී වාරයේ යටක් රූපයක් තියෙනවා. නමුත් ඇස රූපය කියන කාරණාව පටිච්චසමුප්පාදාන කුමලව බැලුවාට පස්සේ ඇසත් රූපයත් සංයෝජනය වෙන චන්දරාගයෙන් චන්දරාගයෙන් සංයෝජනය වෙනවා කියලා කියන්නේ අර කළුවනා සුදුබනයි වැදලා තියෙන ලණුව කැපුවට පස්සේ කළුගුණා හෝ සුදුගුණා කියලා විවහාරයක් කරන්න බෑ දෙන්න දෙපැත්තට යනවා කිසි වෙලාවක දෙන්නගේ එකට යෑමක් ගැන කතා කරන්න බෑ අන්න වගේ තමයි ඇස රූපය කියන කාරණාව කන ශබ්දය කියන කාරණාව නාසය ගන්ධය කියන කාරණා මේ කිසි දෙයක් විවහාර කරන්න බැරි වෙනවා මේ චන්දරාගය දුරුනට පස්සේ. ඒකයි Brahmacharya වාසය කිරීමක් සිදුවන්නේ මේ චන්දරාගය දුරු කිරීම. සත්‍ය දකින්නකොට චන්දරාගය දුරු වීමත් එක්ක මේ සියලු පැනවීම ඉක්ම වෙනවා. එහෙම නොවුනොත් අපට කවදාවත් මේ දෙක එකට බැඳලා තිබ්බ කියලා කතා කරොත් එහෙම කවදාවත් මේක අයින් කරන්න බැරි වෙන මේක ස්ථිරයි කියන දෙයක් වෙනවා. අනිත් එක තමයි මේක නිත්‍යයි කියන හැඟීම යනවා. එහෙනම් තියෙන දෙයක් තමයි අයින් කරන්න තියෙන්නේ කියන කාරණා යනවා. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ තියෙන දෙයක් ඉක්මවනවා කියන කාරණාව නෙමෙයි. හේතු ඵල ධහම නොදැකීම නිසා සකස් වෙන ලෝකයේ හේතු ඵල ධහම දැකීමත් එක්ක සකස් නොවන ස්වභාවයටපත් වීම. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් අපට ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන් ඇත්තටම ගොඩක් සාකච්ඡා කරනවා කියනවා. මේක අපි ගොඩක් සාකච්ඡා කරමු. ඉතින් ඒ නිසා මේ කාරණාව සම්බන්ධයෙන් තේරුම් ගන්න අවශ්‍ය තව දේවල් කියනවා නම් ධර්ම සාකච්ඡාවේදී අහලා තේරුම් ගන්නට පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා මේ දේශනාව අපි මෙතනින් අවසන් කරනවා. මේක සම්බන්ධයෙන් ඇතිවෙච්ච දහම් ගැටලු යොමු කරන්න. ඊළඟට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ කල්‍යාණ මිතුරු මිතුරනි අපේ සාඳුන්නේ පූජ්‍යපාද අලව්‍ය අනෝමදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් දේශිත කොට්ටිත සූත්‍රයට ඒ සූත්‍ර දේශනාව අපේ කල්‍යාණ මිතුරු මේ සංචිතේ කීප දෙනෙක් විසින් ඉදිරිපත් කරපු සූත්‍ර දේශනාවක්. ඒ පිළිබඳව යම් යම් කාරණාවන් ඉස්මතු කරගන්න. ඉතින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන මම හිතන්නේ මේ සලායතන නිරෝධයත් සමග ප්‍රපංච නිරෝධයේ සිදු වෙන වාද නැද්ද නිකාරණාවන් රහතන් වහන්සේගේ ඉතලා වෙත නිරුද්ධ සමග සිදුවන්නේ කුමක්ද යන ආදී ප්‍රශ්න තමයි මම හිතන්නේ ඉස්මතු කරගෙන බලාපොරොත්තු වෙන. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ කාරණාවන් ඉතාමත් හොඳින් පැහැදිලි කළා. ඒ නිසා මම කාණිකුත් කල්‍යාණ මිතුරු මිතුරයන්ට සාකච්ඡා මණ්ඩපේ විවෘත කරනවා. ඔබට වෙනත් ප්‍රශ්න ගොඩක් ඇති. නමුත් මේ මේ මතක කළා මේ මම තවදුරටත් ටිකක් තොරතුරු අපිට කතා ගන්න පුළුවන් නම් මේ කාරණා පිළිබඳව වඩා හොඳයි කියලා යෝජනා කරනවා. ඒ පිළිබඳව යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න සොයනවා ඒකත් එක්ක අපිට පුළුවන් ඒක ගැන සාකච්ඡා කරන්න. ස්වයන් වහන්සේ කල්යන් සුන්දරට මම හිතන්නේ අද පැහැදිලි කිරීම ඉතාමත් හොඳින් කිරිච්ච නිසා ප්‍රශ්න නැතුව වගේ eh, ගෞරවනීය ස්වයන් වහන්සේ අපි මම ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් eh, අපි මම මතු කරගන්න හිතපු කාරණාව තවදුර ඔබ වහන්සේ වලින් පැහැදිලි කළත් තවදුරටත් ගැන පොඩ්ඩක් ඉස්මතු කරගමු ස්වයන් වහන්සේ ඒ කියන්නේ ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ අපිට එහෙමනම් මේ eh, හේතුඵල ධර්මය අවබෝධ වෙයි ඒ ඒ වූ මහරහතන් වහන්සේට ඒ මහරහතන් වහන්සේ කෙනෙක් ඉන්නවාද නැද්ද? ඒ උන්වහන්සේ කටයුතු කරන්නේ කොහොමද? යනාදී ප්‍රශ්න මේ ඇත්තේ හේතුඵල ධර්මය අවබෝධ නොකරගත් අපටමයි. නමුත් ඒ අවබෝධ කරගත්තා වූ උතුමයන් වහන්සේට වහන්සේ කෙනෙක්වත් නැහැ. ඉතින් අපි දැන් අපි දැනුත් මේ මේ ප්‍රතිඳ උතුමයන් වහන්සේ කෙනෙක්ම හිටියා කියලා ගැන කතා ගන්නෙ. නමුත් ඒ ඒ අවබෝධය සමග ඒ එවැනි කතාවක් කරන්න තියෙන හැකියාව පවා නැති වෙනවා කියන දේ වගේ දෙයක් ඔබ වහන්සේ පැහැදිලි කළා කියලා තමයි සවන්නස් පැහැදිලි ඔළුවට වැටුනේ. ගෞරවනීය සවන්නස් අනුකම්පාවෙන් ඒ කාරණාව තවදුරටත් තවදුරටත් අපිට තේරුම් ගැනීමට උපකාර කරන සවන්නස්. ත්‍රිවංශරණ පටිච්චසමුප්පාදේ කතා කරන තැනදී පටිච්චසමුප්පාදයේදී කිසිම විදියකින් පුජ්‍යලයේ හිතෙන්න යන්න බෑ. මොකද දැන් තාරර උදාහරණයක් ඇටියට ගත්තේ දැන් අපි ඕනම දෙයක් විදර්ශනා කරන්න ගන්නකොට විදර්ශනාවට ගන්න තියෙන්නේ පුජ්‍යලයක් ඇටියට නිර්මාණය කරගත්ත දෙයක්. එතකොට සත්‍යම දැකීම නිසා තමයි ඒකම නිර්මාණය කරගත්තේ. ඒක තමයි විදර්ශනා කරන්න ගන්න තියෙන්නේ. දැන් මේකේ සත්‍ය හොයනකොට පළවෙනි ධ්‍යානයේ සත්‍යවත් දෙවෙනි ධ්‍යානයේ සත්‍යවත් එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. සත්‍ය හොයනකොට අහුවෙන්නේ පටිච්චසමුප්පාදය විද්‍යාපත්‍ය කරගෙන සකස් වෙන ආකාර නොදැකීම නිසා ගොඩනැගිච්ච දෙයක් නිසා. අරකේ පටිච්චසමුප්පාද කියන එක නෙමෙයි. පටිච්චසමුප්පාද අහුවෙච්ච තැනදී විවහාර කරන්න බැරි වෙනවා මේක පළවෙනි ධ්‍යානෙ මේක දෙවෙනි ධ්‍යානෙ මේක කාමයේද සිදයක් විවහාර කරන්න බැරි වෙනවා ඒක ඉක්මවනවා. ඒ කාරණා කතා කරන්න බැරි වෙනවා. එතකොට දැන් රහතන් වහන්සේ ගැන කතා කරනකොට රහතන් වහන්සේ කියලා කියන්නේ අවිද්‍යාව හේතු විදාන නිරෝධයේ පිළියල්ලක් ඉක්මවලා. දැන් පොතජන කෙනෙක් නැතුව අරසාවකෙක් වුණත් පටිච්චසමුප්පාද නිරුද්ධ නොකරපු නිසා මේ ඊට අදාළ යම් කිසි දෙයක් එක සකස් කරගෙන කියනවා. එතකොට ඒ සකස් කරගත් දේ තුළ පටිච්චසමුප්පාදේ හෙව්වොත් එපය එයාට සකස් කරගත්ත දේ ඉවහාර කරන්න බැරි වෙනවා. ඉවහාරෙ තියෙන්නේ පටිච්චසමුප්පාදය කතා වෙන්නේ නැති වෙනකොට ඒ කියන්නේ පටිච්චසමුප්පාදය සත්‍ය නොදකින්නකොට තමයි විවහාරය කරන්න තියෙන්නේ. දැන් ඇත්තරම මේක මහාන්දාන සූත්‍රය පැහැදිලි කරනවා නාම රූප විඥාන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ස්වභාවය නිසා නම් මේ සියලු විවහාර පවතින සියලු ප්‍රඥා පැනවීම කියන්නේ. එතකොට අපි ඇත්තරම මේ ලෝකයේ තුල යමක් පනවනවාද රහතන් වහන්සේ කියලා හරි මේ සියලු දෙයක් පැනවීම තියෙන්නේ මෙන්න මේ ක්‍රියාකාරීත්වය නොදකින නිසා මේක දැක්කනම් ඊමර පැනවීම නැහැ. එතකොට අපි ලෝකේ විවහාර කරනවට තමයි අෂ්ටපුරුෂ පුද්ගලෝ කතා කරන්නේ. මුචුලට දෙනෙක් විවහාරයක් තියෙනවා. ඒතකොට පුද්ගලයකට අට දෙනාගේ පටිච්චසමුපාද කියන එක නෙමෙයි. පුද්ගලයා අට දෙනෙක් විවහාරයක් තියෙනවා. මේ විවහාරයේදී අපට ඊට අදාළ ලෝකයේ තියෙන සිදුවීමකට කතා කරන්න වෙනවා. රහතන් වහන්සේ ඇහෙන් රූප දකිනවා ඊළඟට රහතන් වහන්සේ රස විඳිනවා ඒකේ සංහාවක් නැති රහතන් වහන්සේට මෙන්න මේක පරිවාර කරන්නේ නෑ හැබැයි ඒකේ පදනම තියෙන ලෞකික සම්මාදිට්ඨියත් එක්ක ලෝකයේ තුන පැවැත්මක් ඒක ලෝකේ පැවැත්මක් ඒක රහතන් වහන්සේලට වෙනවා බුදුරණවහන්සේලට වුණා රහතන් වහන්සේ එක දිරනවා එතකොට නම් ඒ දිරීම ප්‍රදීම කතා කරන දේවල් විවහාරයත් එක්ක නමුත් පටිච්චසමුප්පාදනයේ හොයාගෙන යනකොට ජරා මරණයේ ප්‍රශ්න જાතිය. ඉතින් જાතිය අසති ජරා මරණේ සාධන හදන ජරා මරණ කතා කරන්න බෑ. જાතිය වෙන්නේ පවේ. ඒකට මේ හැම එකක් ඇති ඇති නිසා අසති නිසා විඥා විරාජ නිරෝධ වෙනවා. ජරා මරණ ඉක්මවල කියනවා රහතන් වහන්සේගේ ස්වභාවය කතා කරනකොට හේතුඵල ධමත් එක්ක. පුජ්‍යලද මාගේ කතා කරනකොට රහතන් වහන්සේ ලෙඩ වෙනවා. වයසට යනවා. රහතන් වහන්සේගේ කරත් මිදලා යනවා. ඒක අපිට විවර කරන්න වෙනවා. එක පුජ්‍යල ස්වභාවයක් එක්ක. ඒ වගේ තමයි රහතන් වහන්සේ ඇසින් රූප දකිනවා. ඒතකොට මෙන්න මේ කාරණා විවහාර කරන්න වෙනවා. ඒක පටිච්චසමුපාදයට යනන්න බෑ. පටිච්චසමුපාදය තුළ කතා කරනකොට ඇස රූපය බන්ධනය කියන චන්දරාගය. එතකොට ඇස රූපය බන්ධනය චන්දරාගයෙන් කියනකොට චන්දරාගය දුරු වුණාට පස්සේ බන්ධනය කැඩලා ගියාට පස්සේ ඇස රූපය කියලා ඉවහන්න කියලා යනවා. ඒක උදාහරණයක් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඇස රූපය කියන විවහාරයේ දුර වෙනවා මේ චන්දරාගික රිච්ච ගම. ඒතකොට සංයෝජනයක් වෙන්නේ නැහැ. ඒ සංයෝජනයක් වෙන්නේ නැත්තේ මේ දෙකම පැනෙව්වේ චන්දරාගයත් එක්ක. අර ලනුව නිසා තමයි කලගුණා සුදුගුණා කියන දෙක විවහාර වුනේ. එහෙම ලනුව කැපුණා නම් ඒ දෙයම කතා කරන්න බැරි කියලා යනවා. දැන් ඔකට තව සූත්‍රයක් තියෙනවා නන්දපුවල් සූත්‍රයේදී ලස්සන උදාහරණයක් කියනවා. මොකද්ද නන්දක ස්වාමීන් වහන්සේ කියනවා දැන් ඔන්න ගවයෙක් ඉන්නවා මේ ගවයා මිනිස්සෙක් තීරු පිහියක් අරගෙන මේ ගවයාගේ උඩහම කපනවා ඊළඟට ඇතුළහම කපනවා බඩවැල් ටික ඔක්කොම කපනවා කපලා අහපව මහනවා මේ ඇතුළහමත් මහනවා පිටහමත් මහනවා කිසි කෙනෙකුට පේන්නේ නැහැ මේක මේ ඇතුලේ මේ කියන්නේ කැපුම් පාරක් කියනවා කියලා නමුත් දැන් ඒක දැන් බලන්න ලෝකයේ තුල කෙනෙකුට ඉස්සලා බලනකොට කාටවත් පේන්නේ නෑ ගවයා මැරිච්ච බව. ගවයා මැරලා තියෙන්නේ මොකද ඇතුලේ බඩවැල් සීල්සල කපලා තියෙන්නේ. ගවයා මැරලා. නමුත් පිටට කාටවත් ගවයා මැරිච්ච බව පේන්නේ නෑ. මොකද හොඳට ඉන්ද්‍රිය ටිකක් තියෙනවා. ඉන්ද්‍රිය ටික කුණු වෙලා ඉරලා ගියාට පස්සේ තමයි මැරිච්ච බව පේන්නේ. අන්න එතන උදාහරණයක් පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ එතන නන්දකසාන දිස්මතු කරනවා ප්‍රඥාව කියලා කියන්නේ ආයුධය. පිටහම කියන්නේ ආධ්‍යාත්මික ආයතනෙ. ඇතුළහම කියන්නේ මේ පිටාම කියන්නේ බාහිර ආයතනේ ඇතුළම කියන්නේ ආධ්‍යාත්මික ආයතන. ඇතුළේ තියෙන බඩවැල් ටික කියන්නේ චන්දරාගය. ඊළඟට පිළිය කියන්නේ ආයුධයෙන් ප්‍රඥාව. එතකොට මේ ප්‍රඥාව තුළින් ඇතුළ පිටාමත් කපාගෙන ඇතුළම කපාගෙන ඇතුළේ බන්ධන ටික සියල්ලම කපාගෙන ගියාට පස්සේ අර ගවයා කියන විවහාරයක් තිබුණට බාහිරට ගවයාගේ පණක් නැහැ. සැලෙන් ඇරිලා. අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේ කියන්නේ. ඒක උදාහරණ දෙකක් රහතන් වහන්සේට. එතකොට රහතන් වහන්සේ කියන්නේ ඇතුළහම පිටහම කියන දෙකේම ජීවයක් නැහැ. ඒ කියන්නේ පුජ්‍යල අනුභවයේ ජීවයක් නැහැ. මේ චන්දරාගය කියනකොට ඇතුළේ හැම කියන ඇතුළේ තියෙන මේ වැඩවල ටිකක් නැහැ. එතකොට අර බ්ලොක් එකේ පේන තියෙන ටික ඉතරයි පැවැත්මක් තියෙන්නේ. නමුත් ඇතුළේ ක්‍රියාකාරීත්වය නැහැ. අන්න ඒ වගේ තමයි පටිච්ච සමුප්පාදය කියන ක්‍රියාකාරීත්වය කතා කරන්න බෑ. නමුත් ලෝකයේ විවහාරයක් තියෙනවා. ඒ විවහාරයේ තියෙන්නේ ලෝකයා ඉන්නවා කියලා ගත්තද? ඒ ඉන්නවා කියලා ගැනීමත් එක්ක විවහාරයේදී ඇතින් රූප දකින්නවා කියන කතාව කතා කරන්න වෙනවා. චන්දරාගයේ ඉස්සරයි දුරුනේ කියන කාරණා කතා කරන්න වෙනවා. හැබැයි හේතුඵල ධර්ම හොයාගෙන යනකොට අර විවහාර කිසි දෙයක් කතා කරන්න බැරි වෙනවා. ඉතින් මේක අපි ගොඩාක් සියුම්ම ඉස්සන්න ඕන කාරණාවක්. මොකද මේක අපි හරියට ඉමුස්සේ නැත්නම් අපිට ගොඩාක් මේ මේ නිරෝධය කියන කාරණාව නැත්නම් හේතුඵලධම කියන කාරණාව තේරුම් ගන්න බැරි වෙනවා. තව පුංචි එකක් මම මේකට තේරුම් ගන්න කියන්නම්. දැන් අපි හිතමු ජාතිපච්චය ජරා මරණ කියලා ගත්තට පස්සේ ජරා මරණ කියලා කියන්නේ පුච්චල අනුබද්ධිත දෙයක්. ජරා මරණේ පුච්චලයට ගෝචර, තමන්ට ගෝචර දුක. එතකොට ජරා මරණය තත්ත්වේ જાතිය. જાතිය හටගත් දැන් අපි හිතමු උදාහරණයකට අපට ඇහිං රූප දකිනකොට අපට ඔන්න කොරාපියක් සම්දේශයක් හටගත්තා. ඒක නැතිවීම ඔන්න ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ අදාළ ස්කන්ධ පිටලා යනවා. ඒ ඒ දැකීම නිරෝධය දැකීමක් නෙමෙයි. ඒක ජාතපත ජරාමරණ දැකීමක් නෙමෙයි. ඒක පුජ්‍යලයාගේ තිබෙච්ච නැතිවීම දෙයක්. පුජ්‍යලයාගේ තිබිච්ච දේ නැති වෙච්ච දෙයක් මිසක් මේ රාගය ඇති වෙන්න ඒකට හේතු වෙච්ච පදනම තුර වෙලා දාගෙන තිබුණා නෙමෙයි. එතකොට ජාතිපච්චා ජරා මරණ කියලා දැක්කේකොට ජාතිය පත්‍යෙන් ජරා මරණ කියන බව දකින්නකොට එහෙම නැතුව ඇති වෙච්ච ජාතිය නැති වෙලා යන කාරණාව නෙමෙයි ජාතිපච්චා ජරා මරණ දැකීම කියන එක. ආරණ්‍ය දැකීම කියන එක ජාතිපච්චා ජරා මරණ කියන කර ඇති වෙච්ච ජාතිය නැති වෙනවා දැකීම නෙමෙයි. එතකොට මේ ඉමස්සින් සතේ ඉඳන් හෝ තිමස් උපර ඉඳන් ඉමස්සින් සතේ ඉඳන් හෝ තිමස් වල ඉඳන් නිරෝධිත කියන න්‍යායදී අහුවෙනට ඕනේ දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ග ඥාන කියන. එතකොට ජාති ඥාන, ජරා මරණ ඥාන, ජරා මරණ සමුදය ඥාන. ජරා මරණ නිරෝධ ඥාන, නිරෝධ ගාමී පටිපදා ඥාන. ජරා මරණීය ඥානං කියනකොට ජරා මරණ පිළිබඳ නුවණ හට ගන්නවා, ජරා මරණ එයිම හටගන්නවා. එසකොට සමුදය ඥානයම වෙනවා. ඒකෝට සමුදය ඥානිය අහු වෙනකොට ඇති වෙනවා මේ සත්‍ය දකින්න නැතිකම තමයි මූලික පදනමක් කියලා මේක හටගත්තේ කියලා. එහෙනම් සත්‍ය දකින්නොත් මේක හටගන්නේ නැහැ කියලා දකිනවා. එතකොට නිරෝධේ ඥානං වෙන්නේ සමුදය දුරු වීමෙන් මිසක් තිබුණ දෙ නැති වීමෙන් නෙමෙයි. ඒ සමුදය දුරු වීමෙන් නිරෝධය කියන සමුදයන ජාති අසති. ජාති සත්‍ය සමුදය. ජාති අසති අන්න මේ සමුදය දුරු වෙලා යනවා. මෙන්න මේක අපි ගොඩාක් සියුම්ව හිතන්න ඕන පැත්තක්. එහෙම නැතුනොත් එහෙම අපට අර කියලා දෙන්න තීමක් කරා තමයි යන්නේ. ඉතින් මේකට අපි ගොඩාක් කතා කරන්න වෙනවා මේ හේතුඵල ධහම සම්බන්ධයෙන්. එහෙම වුණොත් අපට මේ මේ ප්‍රඥාව අවදි වෙනකොට මේ ප්‍රඥාවත් එක්ක මේ කාරණා ටික ටික වටහා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සියුම්ම යම් කිසි දෘෂ්ටියකට වැටෙන්නට පුළුවන්. ඉතින් ඇත්තටම මේ සම්බන්ධයෙන් ගොඩාක් අපට මේ තේරුම් ගන්න කාරණා තියෙනවා. ඉතින් මේ විපතට යම් තව ගැටලු තියෙනවා නම් මේ කියපු කාරණාවල අර පරස්පර දැන් තියෙනවානේ සමහර අපිට හිතන්න ඕන. මෙන්න මේ කරුණු ටිකක් ඉක්මතු කරලා සාකච්ඡාවට ගත්තනම් ප්‍රශ්නයක් හැටියට තවත් මේක තවදුරටත් සාකච්ඡා කරන්න කතා කරන්න පුළුවන්. ඊළඟ සරණ. ඊළඟ සරණ වාසස් ස්වාමීන් වහන්සේ වාසයේ පැහැදිලි කිරීම සමගම මේ ප්‍රශ්න තුනක් විතර වගේ අහන්න හිතුණා හැබැයි එක එක වෙනම තමයි අහන්න වෙන්නේ එක ප්‍රශ්නයක් විශේෂයෙන්ම මේ පිටත් සාකච්ඡාට පිටින් සම්බන්ධ වෙන කල්යන මිත්‍රයෙක් අහපු ප්‍රශ්නයක් මම ඒ ප්‍රශ්න පස්සට දාලා වාසේ මේ ජරා පිළිබඳ කියපු දේ සම්බන්ධ කරලා සානස්තාව පැහැදිලි කරගන්නම් මේ කැමති මේ විදිහට ස්වයන්වාසය අපි දැන් හුඟක් දේශනා තුළින් ශ්‍රවණය කරනලා අපි කිසියම් ආකාරයක අවබෝධයක් ඇති කර ගන්නවා මේ මේ බාහිරව අපි මේ ඇත්තා ඇතයි කියලා ගන්නා දේ මේ ඒ ඒ බාහිර ඇති දෙයට ඇත්තා වූයේ මේ තණ්හා නිසා ය උපතම උපදානය කර ගැනීම නිසා හදාගන්න දෙයක්ම මිසක් බාහිරව ඇති දෙයක් නෙමෙයි කියලා. ඒ ඒ විදිහට තමයි මේ ජාතියක් හටගන්නේ කියලා. උදාහරණයක් ඇරෙට අපි මෑතක ශ්‍රවණය කරපු දේශනාවෙම කියපු උදාහරණ කියලා නම් මේ තමාගේ මේ තාත්තා ඉන්නවා. මගේ තාත්තා ඉන්නවා. ඉතින් තාත්තට කවුරු හරි බැන්නම මට දුකයි. තාත්තට ගැහුවොත් දුකයි. තාත්තා මරුණම දුකයි. ඔක්කොම මේ තාත්තා ඉපදිච්ච නිසා. නමුත් කොතනදද තාත්තා ඉපදුනේ කියලා මේ කල්පනා කරනකොට එහෙම නැත්නම් අවබෝධයක් ඇති කරගන්නකොට මේ තාත්තා ඒ අපි මේ අපි හිතෙන් මේ අපි අපි හදාගෙන ඉන්න තමයි මේ බාහිරව පැවතිය පැවතුණා කියලා අපිට ගන්න පුළුවන් නම් යමක් ඒ ඇත්තේ සතර මහා භූතයන් හේතු වේදී පමණයි. ඒ නිසා ඒ ඒ දෙයට තමයි මේ දාගත්තේ දේ තමයි තාත්තා කියලා අරගත්තේ. ඒක තමයි ಜಾති. ස්වාමීන් මගේ ප්‍රශ්නේනේ. අපි අද උදේත් මම යාළුවෙක් එක්ක කතා කරන මේ ගැන කතා කරා. ස්වාමීන් වහන්සේ ඒතර ಜಾතිපච්චා ජරා කියලා කිව්වන් පස්සේ ඒතර එතනින් මේ ජරාවට යෑම, විපරණාමයටපත් වීම ආදී වෙන ව්‍යාධියට යෑම ආදී දේවල් අපි මේ කතා කරනකොට ඒ කතා කරන්නේ අර එලීටි විච සතර මහා භූතේ විපරණාමයටපත් වීම ගැන නෙවෙයි මේ තමාගේ හිතින් මේ තමන් මේ මේ මගේ පියා තාත්තා කියලා ඒ ගත්තේ ධර්මතාවයේ ඒ විපරිණාමයක් ගැන කතා කරන්න කියලා ආදී දෙයක් තමයි ප්‍රශ්නයක් ඇටියට මතක වෙලි සාන්නස්. ඒ නිසා ඇත්තට මේ මොකද්ද ඇත්තට මේ ජරාව කියලා කියන්නේ? ජරාව කියලා කියන්නේ එහෙමනම් අර එළියට පිට සතරමා භූතයාගේ සිදුවෙන ජරාව නෙවෙයි නං. මොකක්ද මේ ජරාව හැටියට තේරුම් ගත යුතු වන්නේ සාන්නස්. මම මේ ප්‍රශ්න වෙන වෙනම අහන්න සාන්නස්. ඒ ප්‍රශ්නේ වහන්සේගෙන් තව පොඩ්ඩක් පැහැදිලි කරගන්නම්. තේරුවන් සරණයි. එතකොට ඇත්තටම ඒ කාරණාව යම් නිරවුල් භාවයක් තියෙනවා. එතන දැන් මට මම ඉපදෙච්ච නිසා තමයි මට තාත්තා ඉපදුනේ. ඒ නිසා තමයි ඒ ඉපදීම මුල් කරගෙන ජරා මරණ තියෙන්නේ. එතකොට මේ ජරාව මගේ ජරාවක් හැබැයි. කියන්නේ මගේ සංකල්පයකින් තුල මාතර හටගත්ත ජරාවක්. එතකොට ඒක පුජ්‍යලානුපත්තිත ජරාව තමයි ජරාව කියන කාරණාව ගෝචර වෙච්ච දේ. අපි ආපස්සට සම්පූර්ණ විමසනකොට මේ ජරාව කියන කාරණාව සකස් නොවීමක් තියෙනවා. ජරාව කියන කාරණාව සකස් නොවීමක් වෙන්නේ ඇයි? උපදීම දුරු වෙච්ච නිසා. මම කියන මට ජාත්තා කියන જાතිය. මට එතන තාත්තා කියන කාරණාව ඉපදෙච්ච නැති. ඉපදුන් නැතිනම් ජරාව කියන කාරණාව කතා කරන්න බැරි වෙනවා. එතකොට මේක සිදුවන්නේ ආපස්ස නිවතන් යනකොට මේ තණ්හා උපාදාන අසලායතන ඊළඟට නාම රූප සංකාර විඥාන මෙන්න මේ අවිද්‍යාව දක්වාම ආවට පස්සේ මේ අඥානකමත් එක්ක තමයි මේ මම ඉන්නවා තාත්තා ඉන්නවා කියලා අරගෙන අරගත්ත නිසා තාත්තා මේ ලෙඩ වෙනකොට එතන ජරාව කියන කාරණා ප්‍රකට වෙලා ඒකත් එක්ක දුක හටගත්ත කියන එක. එතකොට අපට ගෝචර වෙච්ච ජරාව ගෝචර වෙච්ච එළට වෙන ස්වභාවය පුජ්‍යලයට ගෝචර වෙච්ච දෙයක්. ඒතර පුජ්‍යලයට ගෝචර වෙච්ච දෙයක් එක තමයි හොයන්න යන්නේ. හොයන්න යනකොට ජරාවේ හේතුව හු වෙනකොට සත්‍ය උදකපි පදනමත් එක තමයි මේක ගොඩ නැගුණේ. සත්‍ය දකිනකොට මේ හේතු සියල්ලක්ම දුර වෙච්ච නිසා මම සංකල්ප වශයෙන් හෝ දාන ජරාවක් කියන කාරණාව කතා කරන්න බැරි වෙනවා. එහෙම නැතුව අපි සංකල්ප වශයෙන් හරි කියන ජරාව කියන කාරණාව අපි සංකල්පයක් විතරක් කියලා දැනගත්තත් අපි එතනදී මගේ සංකල්පය කියන කාරණාවට ඉතිරිදයක් දීලා මගේ සංකල්පය කියන කාරණාවට නිත්‍ය පදනමක් දීලා තියෙනවා. එතකොට මේ සංකල්පයකින් පවා මේ දාන එක අවිද්‍යාව පදනමක් කියන කාරණාව අහුණා නම් ඒ සංකල්පය කියන එකටත් පදනමක් නැති වෙලා යනවා. ස්ථිර පදනමක් නැති වෙලා යනවා. ඒකත් අඥානකමත් එක්ක ඔන්න පිටියක් බවටපත් වෙනවා. ඉතින් ගොරෝසු මට්ටමින් බාහිරව කියන කාරණාව වැරදි කියලා හැරලා මේ සංකල්පයක් ඔස්සේ මේක තියෙන්නේ කියන කාරණාවට එන එක තමයි හරි. ඒකට එහා තව ටිකක් යන්නට ඕනේ. මේ සංකල්පය කියන කාරණාව නිත්‍ය කියලා ගන්න ස්වභාවයක් අපට තියෙනවා මේ අවිද්‍යාව හොනේ නැතිනම්. ඉතින් මේක තව පොඩ්ඩක් ඒක ඉදිරියට හිතන්න ඕනේ. ඉතින් ඒ අර මේ කියපු කාරණාව යම් පමණකට හරි තව පොඩ්ඩක් හිතනකොට තව ඔක ටිකක් ඉදවස් කරගන්න පුළුවන් මේ තවත් ඉදිරියේදී නෝන තව වැඩෙනකොට. ඊට සාදු සාදු සාදු සයනාස මම එක් ප්‍රශ්නයක් අහලා කල්යනා මිත්‍රෙකුට යොමු වෙනවා සයනාස සයනාස දැන් අර මේ ගොන්න දෙන්න බඳපු උදාහරණ සමග සවනස වන්ත අපිට ඇයි රූපය ගැන මේ කියලා දුන්නා සවනස දැන් නාමය සහ රූපය කියන දෙක ගැන කතා කරනකොටත් මේ නාමයත් රූපයත් එකට බැඳිලා තියෙනවා කියලා අපි දන්නවා එතන අර ඒක ගැන ඒ තත්ත්වය ඒක ගැන නැහැ කියන තත්ත්වෙත් අපි දන්නවා ස්වයන්වාස මේ විශේෂයෙන්ම අපේ ධර්ම ශ්‍රවණය කරන ගෞරවනීය සාරණාංශය කෙනෙක් කියන දේශනා අසුරෙන් ඇතිකරගත්ත දැනුමකින් මේ කියන්නේ සාරණාංශ අහන්නේ. ඒතකොට අර පිටත වෙලුම කියලා කියනවා අපි අහලා තියෙනවා සාරණාංශ අර නාම රූපයයි විඥානයයි කියන එක. එතකොට මේ පිටත වෙලුම කියලා කිව්වේ මේ මෙතන විඥානය තියෙනවා තවත් තැනක මව් කුසේ නාම රූපය කියලා තියෙනවා. එතකොට මේ නාම රූපේ තියෙන ඈත තියෙන්නේ. නමුත් ඒකට අර විඥානය අවශ්‍යයි කියලා අර්ථයෙන් සවනස් මම මේ දේ කියලා කිව්වේ මේ මේ දේ දේ මතක සවනස් දැන් අද උදේ මගේ කතා කරපු මගේ ධර්ම සාකච්ඡා කරන කල්යන මිත්‍ර මේ ප්‍රශ්නේ වහන්සේට යොමු කරන්න ඕන නිසා මේ අහන්නේ එතුමා මේ මට මාත් කතා කරනකොට කිව්වා දැන් යම් කෙනෙක් මේ ගියාම ගන්ධබ්බ අවස්ථාවකට යන අවස්ථාවක් තියෙනවා කියලා කතාව විශේෂයෙන්ම දැන් ඔය දින හතකට අපි දින හතකට පස්සේ දානයක් දෙන්නේ එහෙම මේ ඒ කයෙන් ඉවත් වුණාට ඒ ඒ නාම ස්වરૂපේ විඥාන ස්වરૂපේ මේ පවතිනවා. එතකොට යාගල තිබුණා නම් උපාදාන, තණ්හා, දිසා, ද්වේෂ, ඒතිවිච්ච හොඳ නරක දේවල් සියල්ලම ඒ තුල පවතිනවා. කායින් වෙන්න වෙච්ච එක පමණයි යාට වෙලා තියෙන්නේ කියලා. සමහර වෙලාවට මේ ඒක මම මැරිච්ච මොහොතේ යාට විශ්වාසස්තුත් නැහැ තමයි මලාද කියලා. මොකද කයෙන් ඉවත් වුණා පමණයි. ඒ මොහොතේදී බොහොම මේක මොන අඳුන් කොඳුන් අවස්ථාවක ඉන්නා වගේ තත්ත්වයක් වෙන්නත් පුළුවන් කියලා. ඉතින් ඒකට උදාහරණ වගේකුත් කිව්වා මේ ඒක ගෑනු ළමෙකු පිළ ළමෙකු කන්දකින් පැනලා මැරිලා නමුත් මේ මැරිච්ච බව දන්නේ නැතුව දෙන්න නැවතත් සින්දු කීකේ <clears throat> ඒක පැනපැන හිටියා කියලා වගේ අවස්ථාවක්. ඒ වගේ තව උදාහරණයක් කිව්වා තව කෙනෙක් එහෙම සීදී ලහසාගෙන මොනවද බීලා මැරිලා ඒත් විශ්වාස නැතුව එයා නැවත ගිහිල්ලා වෙන වැඩක් කරලා ආයෙ එනකොට තමන්ගේ විසිරුර දැක්කා ඒ වගේ දේවල්. ඉතින් ඔයගොල්ලෝ උදාහරණ කිහිපයකුත් කිව්වා සවන්නස්. එතකොට ඒ කියන්නේ එතකොට මේ මැරිලත් මේ මේක මේ මේ විඥානය වෙනම පවතින්න පුළුවන් කියන කතාව. සවන්නස් මම ඒක සම්බන්ධ කරගෙන අහගන්න කැමතියි ඔබ වහන්සේගෙන් සවන්නස් මේ පතිච්චිත විඥානය කියලා කියන්නේ කුමක්ද සවන්නස්? ඒ කියන්නේ මේ වගේ තත්ත්වයක්ද? ඔය ඔය කිව්ව ආකාරයේ තත්ත්වයක්ද සවන්නස්? මොකද්ද මේ පතිච්චිත විඥානය කියලා කියන්නේ? ගන්ධබ්බ කතාව සමානට විවාදාත්මක දෙයක් වෙන්න පුළුවන් අපි ඒ නිසා මම දන්නේ අපි ඒක දුර වැඩිපුර යනවා නෙමෙයි සවන්වංශ ඒ එහෙම දෙයක් එහෙම මනෝකායක් එහෙම තියෙන්න පුළුවන්ද නැද්ද ඒ වගේ ප්‍රශ්නයකට යනවා නෙමෙයි මම අර කල්ලාන මිත්‍ර මතු කරපු දෙයින් මම වාසික දැනගන්න කැමති සවන්වංශ ඒ ඒ වගේ විඥානයේ එහෙම පැවතීමක් එහෙම තියෙන්න පුළුවන් සවන්වංශ සතරවස් කරනයි අපත්‍ත්‍ත්‍ච විඥානයේ තියෙන රහතන් වහන්සේ ස්පෙක්ස් දක්වන තියෙන තැනටම විඥාන පීඩන ස්වභාවයක් එක තමයි තියෙන්නේ. අනිත් එක තමයි දැන් ගන්න බවස්තාව ගැන කතා කරනකොට අපි ඔය පැත්තට කුතුහල කාලා දේශ සූත්‍රෙත් එක තමයි ඔක වැරදි විදිහට තේරුම් ගැනීමත් එක්ක ඔය කාරණා වෙන්නේ. ගන්ධබ්බේ කියලා හරි කතා කරත් එහෙම වෙන උපතක් තමයි කතා කරන්න තියෙන්නේ දවස් කීයක් හිටියද. මොකද යම් කිසි විදියකින්ද උපාදානයක් ඇති වෙන්නේ ඒ උපාදානයත් එක්ක එතනින් පස්සේ ලැබෙන ඵල ටික විලාසින තියෙනව නෙමෙයි අපිට මුදන් අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ කය ඊළඟට ආයේ වෙන කය කියන කාරණාවත් එක්ක වෙන ජීවිතය කියනකොට අපි මේ දකින්නේ නැහැ අවනුස්සත භාවය එතකොට එතනක් තියෙන ඉදීමම තමයි ඔප්පාති ඉදීම තියෙන්නේ නම් මම ඔක මේ ගොඩක් ඔය සන්නාසලට කතා කරනකොට මේ අපිට මේ පුජ්‍යල ස්වභාවයත් එක්ක මේ එක කයක් අතහැරලා අනිත් කයට යනකොට මේක මේ ගලපන්න යන එකත් එක්ක අපි මේ විවිධ දෘෂ්ටි වලට යන එක සම්බන්ධව මම පුංචි උදාහරණයක් පැහැදිලි කරනවා. ඒ තමයි දැන් ඔන්න අපි මෙතනින් කය චුත වෙලා වෙන කයකට යනකොට අපට ප්‍රකටව කියනවා කයේ විදීමක් එක්ක ලෝකයේ තුල මරණයක්. එතකොට වෙන තැනකට යනවා කියන කාරණාව එක තියෙනවා. එතකොට මේක මේ ලෞකික සම්මාදිට්ඨියත් එක්ක මේ කර්ම හරි වෙන තැනකට යන ස්වභාවයක් තියෙනවා. එතකොට එතන යා කරපු කර්ම විපාක අනුව අර අවිද්‍යා සංනා කියන නිසා ගිහිල්ලා ඊට අදාළ උපතක් සපසෙනවා එක්ක ප්‍රේත ලෝකෙ එක්ක නිවේ එක්ක දිලසන් ලෝකෙ මොකද හරි කියලා උපතක් තියෙනවා. හැබැයි ඒක අර මේ අම්මයි මොකසක වෙන වෙන්න පුළුවන් තිරසන් මොකසක වෙන වෙන්න පුළුවන් මේ මොනවා හරි මේ භූතාත්මයක්. හැබැයි මේ අප හිතන්න මෙහිම දැන් ඔන්න දැන් මම කටහඬ හැප්පින් මේ සාකච්ඡාව කරමින් අපි ඉන්නවා. ඒතර මීට අදාළව අපේ ක්‍රියාකාරීත්වය හේතුඵල ධර්මයක් එක්ක තියෙනවා මෙතන. ඊළඟට අපි දැන් නිදාගෙන දෙනවා නැත්නම් වෙන වෙනම අවධානයක් කියනවා. ඒකට එතන වෙන අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථා දෙක. නමුත් අපට මේ අවස්ථා දෙකක් වුණාට විවිධ සංඥා වුණාට අපිට මේකට එක පුද්ගලයෙක් නිසා අපිට මේක අවස්ථා දෙකක් බව තේරෙන්නේ. අපිට දැන් මැරලා ගිහිල්ලා ඉපදෙනකොට මේ පුජ්‍යලිය දෙන්නේ හැටියට අවස්ථා දෙකක් තිබෙකට නිසා අපි මේක ගැන ලොකු තර්ක විතර්ක මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පටිච්චසමුප්පාද න්‍යාය හොයනකොට එතනදී මෙතනින් මැරලා ගිහිල්ලා ඉපදෙන එක හෝ නැත්තම් මෙතනදීම සිදුවෙන මේ ක්‍රියාකාරීත්වය කියන එහෙම බැලීමක් නැහැ. ඒ සියලු බෙදීම දුර වෙලා යනවා මේ හේතුඵල ධමයක් කොතරම් දකින්න තියෙන්නේ. අර කය බෙදලා මැරලා කියලා වෙන ලෝකයකට යනවා කියන එකත් එක්ක අපට අර ලෝකයේ තුල ලොකු අර පුච්චල කෝච ස්වභාවයක් තියෙනවා. හරියටම හේතුඵල ධර්ම අහු වුණාට පස්සේ මැරලා කියලා ඉපදුනත් මේ අවස්ථාවේ විද්‍යාකාර වෙනස් වෙන එකත් ඔක්කොම එකම ජීවිත සමුප්පාදයක්. කිසිම වෙනසක් නැහැ ඒකේ. අතන සිදුවන්නේ මේ අපි ගත්ත ලොකු කය මේ මම කියලා ගත්ත මේ කය කරයිද කියලා වෙන කයක් ආයි තියෙනවා. දැන් අපි මේ පිටුම් අපි කය ගැන අවධානය නැතුව අපි ඉන්නකොට මේක පටිච්චසමුප්පාදයේ මේ හොයන්න ගියොත් එහෙම මේ අපි හිතමු අපි එක්ක මනස මොන ඉඳිදයිනවා කියලා. මේ ගැන පටිච්චසමුප්පාදයේ සිදුවෙන්නේ කොහොමද කියලා හොයන්න ගියොත් අපිට මනස ඉඳිදා හිටපු දේ නිස්සබහ වෙලා යන අපිට අවිද්‍යාවත් කරගෙන මේක සකස් වෙනවා. හැබැයි එතකොට ඒ අවස්ථාවේ කය ගැන හිතීමක් අපිට තුළ නැහැ. ඒ කය ප්‍රකටීමක් නැහැ වෙන සංකල්පයක් සිටියේ. අපි කයකට හිතන පුරන්න කය මුල් කරන් අපිට ඒ ක්‍රියාකාරකම් තියෙනවා. එච්චර පටිච්චසමුප්පාදේ ඉවර පස්සේ ආයෙත් තමයි කය ගැන කතා කරන්න බැරි කියලා යනවා. මොකද කය ගැන කතා කරේ පටිච්චසමුප්පාද උදක පිටා. ඉතින් ඒ වගේම ක්‍රියාකාරකම් තමයි ඊළඟ ජීවිතේට කිය කොතකද කියන්නේ මේ පටිච්චසමුප්පාදේම තියෙන්නේ. පටිච්චසමුප්පාදේ පිටවද මේ නෝන හරියට ඇති වුණාට පස්සේ ඊළඟ ජීවිතේට යන ওই ප්‍රශ්නේ ගොඩක් ක්‍රියාවට නැතිර යනවා. මොකද හේතුව ඒ ප්‍රශ්නේ එන්නේ අපේ පුජ්‍යල අනුබද්ධිතව පුජ්‍යලකින් ක්‍රම යන ගමනක්. කියන කාරණාව තියෙන නිසා. එතකොට අර විඥානය යන විඥානයක් නෙවෙයි ඇත්තටම පුජ්‍යල අනුබද්ධිත විඥානයත් එක්ක කතා කරන්න තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨියත් එක්ක. දැන් සාධිලිස්සවල කියනවා බුදුරණවහන්සේ විඥානේ භවයෙන් පාඩනවා කියන කාරණාව විතරස්තිය කියන්නේ. ඒතරදී කතා කරන්නේ මේ නාම රූප අන්වන් පත්‍ය ස්වභාවයෙන් අදකීමත් එක්ක විතරස්තිය කියන්නේ. නාම රූප අන්වන් පත්‍ය ස්වභාව විඥානේ සකස් වෙන බව අදකීම නිසා විඥානේ භවයෙන් පාඩනවා කියන කාරණාව එතකොට එහෙනම් හේතුකාගාම වලට දකිනකොට විඥානයක් පිට වෙනවා විඥානයක් මෙස ගන්නවා කියන කාරණාව ඊළඟ මේ විඥානය මෙතන යනවා කියන කාරණාව දාලා තියන්නේ. මේ එතන විඥානය හටගන්නේ එතන දාන නාම රූප නිසා. මෙතන විඥාන හටගන්නේ මෙතන දාන නාම රූප නිසා. මෙතනින් චුතමුණ විඥානේ චුතමුනේ ඒ නාම රූපය අදාළ විඥානයේ නාම රූප එතන ඒක නැති නිසා ඒ විඥාන නැතිලා කියන. වෙන තැනක විඥානයක් හටගන්නවා ඒ නාම රූප නිසා. ඒතකොට හේතුපදාම කතා කරත් එහෙම කතා කරන්නේ. පුජ්ජලානුපජ්ජිත කතා කරද්දී අපේ හිතක්ම තමයි ළඟ ජීවිතේ කියන්නේ. ඒක පුජ්ජලානුපජ්ජිතව ලෞකික සම්මාදිතෙත් එක්ක. එතකොට දැන් ඒ යන පුජ්ජලයා නෙමෙයිනේ යන පුජ්ජලයාම දුරු වුණා නැත්නම් යාම ඉපදුණ නැති කරා කියලා කතා කරොත් එහෙම අර උපත් වනසනවා කියන චෝදනා බුදුන් වහන්සේට එනවා. එතකොට මේ යන කෙනෙක් ගමන් නැති කරා බුදුන් වහන්සේ. දැන් හේතු වලතාව වෙනකොට යන කෙනෙක් ගමන් නැති කරන්නේ නෙමෙයි. කෙනෙක් යනවා කියන ස්වභාවය ඇති වුණේ හේතුඵල ධර්ම නොදකපු නිසා. එහෙනම් හේතුඵල ධර්ම දකින්නකොට කෙනෙක් යනවා කියන ස්වභාවය කතා කරන්නේ. හේතුඵල ධර්ම දකින්නකොට කෙනෙක් යනවා කියන එක නිස්සාරය. එහෙනම් ඒ යන එකෙන් නැති කරන්නේ. නමුත් ලෞකික සම්මාදිට්ඨියදී කෙනෙක් යනවා කියන කාරණාවත් එක්ක කතා කරන්න වෙනවා. එතකොට අපිට දකින්න තියෙන හැවෙන්නේ යන කෙනාගේ ගමන නැති කරා කියන කාරණාව. ඒක වෙයි ලෞකික සම්මාදිට්ඨියත් එක්ක ආන්නේ. ලෝකෝත්තර මාර්ගයත් එක්ක කතා කරනකොට එහෙම කතා කරන්න බැරි කියලා යනවා. ඉතින් මේ හැම එකකටම නිවර්ජීවම පිළිතුරට නිවර්ජීවමකට වටහා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ හේතුඵල ධහම කියන කාරණාව හරියට වැටහෙනකොට අර ගන්ධබ්බයාගේ කතාවත් ඊළඟට මේ ඇතර විඥානීය කියන කාරණාව අපිට මුලින් වැටෙන්නේ පුජ්‍යලෙක් කියන්නේ එකක් එක්කනේ. නමුත් ඒකත් කතා කරන්න ස්වභාවයෙන් නිරුද්ධ වෙලා යනවා. මේ අදාළ නැති වෙලා යනවා. හේතුඵල ධර්ම සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න. ඉතින් ඇත්තට මේ ප්‍රශ්න කතා කරන එක වටිනවා. මොකද හේතුව අපිට එතකොට හිතන්න ඕන පැත්තක් විවෘත වෙනවා. අපිට දැන් සම්මාදිට්ඨියට මුල් වෙන්නේ යෝනිසමනසිකාරයනේ. එතකොට එහෙනම් ඒකට පැත්තක් ඉවර වෙනවා සම්මාදිට්ඨිය කරගන්නට උපකාර වෙනවා. ඉතින් ඒ නිසා ඒක වටනවා කතා කරන එක ඒ සාකච්ඡාව තුළදී දෙපැත්තෙම විමසීම ඇති වෙනවා. දෙපැත්තට මේක උපකාරයක් වෙනවා. ඒ විමසීමත් එක්ක අපේ ඉදිරි මාර්ගය පිරිසිදු කරගන්න නැත්නම් ඉදිරි මාර්ගයට තව උපකාරයක් කරගන්න ඒක හේතු වෙනවා. ඊට පස්සේ. ඊට පස්සේ සවනස ඇත්තටම සවනස ප්‍රතිත්ථිත අපටිත්ථිත විඥානය කියලා මේ වචන දෙකේ තේරුම ස්වාමීන් කෙටියෙන් මම මට කියලා දෙන්න මේ ඒ වගේ ස්වාමීන් මේ රහතන් වහන්සේ කෙනෙක් ගැන කතා කරනකොට සූත්‍ර දේශනාවක කොතන හරි තියනවාද වෙනම ආකාරයක පටිච්ච සම්පදායක් විස්තර වෙලා. ස්වාමීන් වහන්සේ මම මම උංගා ප්‍රශ්න ස්වාමීන් බොහෝ අය අප වෙත සාකච්ඡා කරන අවස්ථාවලදී වෙනත් අවස්ථාවලදී මතකට දේවල් යන්නේ බොහෝ වෙනුවෙන් ස්වාමීන් වහන්සේ කෙටියෙන් පිළිතුරක් දුන්නත් කවන්නේ ස්වාමීන් වහන්සේ ඒකට. ඔව් දරවසන්න පතිත්‍තිත කියන්නේ පිස්සෙන අපපතිත්‍තිත කියන්නේ නොපිහිටන. ඒකවල පිහිටන්නේ නාම රූපත් එක්ක. ඒ නාම රූපත් එක්ක නොපිහිටනක අනිදර්ශනයක් තමයි ස්ථාග්‍රන්ථි විඥානයේදී. ඊළඟට තමයි සාතන් වහන්සේගේ කිසිම පටිච්චසමුප්පාදයක් දේශනා කරන්නවත් නැහැ. මොකද පටිච්චසමුප්පාදයේ අවිද්‍යාවත් එක්කගෙනයි තියෙන්නේ. අවිද්‍යාවත් එක්කගෙන තමයි සියලුම පටිච්චසමුප්පාදයක් තියෙන්නේ. අවිද්‍යාවේ සිවිරාග නිරෝධය සියලු පටිච්චසමුප්පාදයන් නිරුද්ධ වෙනවා. මොකද ප්‍රත්‍ය නැති වුණා නම් අවිද්‍යාව ප්‍රත්‍ය දුරු වුණා නම් ප්‍රත්‍යෙන් හටගන්න ඵලයේ කවදාවත් තියෙන්නේ නැහැ. මම උදාහරණ කඩේට කිව්වොත් එහෙම අපේ හිතමු මම ලීයකට ගහනවා. ලීයකට ගැහුවට පස්සේ සද්දයක් ඇති වෙනවා. ඊළඟට ලීය අපේ හිතමු ලීයට ගහන්න නැතුව ඉන්නකොට අපට සද්දය ගැන කතා කරන්න පුළුවන්. කතා කරන්න බෑ. වීණා වාදනය කරනකොට සද්දයක් තියෙනවා. වීණා වාදනය නොකර ඉන්නකොට සද්දයක් ගැන කතා කරන්න. නැත්නම් හේතුව නැතුව කවදාවත් ඵලය කතා කරන්න බැරි වෙනවා. එහෙනම් අවිද්‍යාව නම් හේතුව සංකාර ඵලයේ විඥාන ඵලයේ නාම රූප ඵලයේ සලආයතන ඵලයේ ස්පර්ශ ඵලයේ වේදනා ඵලයේ තණ්හා ඵලයේ උපාදාන ඵලයේ ජාති ඵලයේ ජරා මරණ ඵලයේ භව ඵලයේ මේ කිසිම ඵලයක් කතා කරන්න බැරි වෙනවා හේතුව දුරු වීමත් එක්ක එහෙනම් අවිද්‍යාව අතීත විරාග නිරෝධී මේ රහතන් වහන්සේ කියන කාරණා පැනවීම ඉක්ම වෙනවා මේ ලෝකයේ යමකින්ද පණවන්නේ ඒ පැනවීම තියෙන්නේ අවිද්‍යාවත් එක්ක කරගෙන ඒක සම්පත ස්වභාවය. නිවෙනවා කියලා කියන්නේ සියලු පැනවීම ඉක්මනවා. එහෙනම් කිසිම විදියකින් පණවන්න බෑ. රහතන් වහන්සේට යමකින් පැනෙවුවම නම් පරිසම්පාදයක් දාලා ඊනම් රහතන් වහන්සේ අසංකත වෙලා නෑ. සංකතමයිතාව. ඒ නිසා බුදුරජාණන්සේ කිසිම දේශනාවක පැහැදිලි කරන්නේ නැහැ. මොකද මේ පැහැදිලි කරන ඇත්තට මේක වැරදි වෙන ජීවීමක් ගැන කතා කරන කාරණාව අදාළ නැති වෙලා යනවා. ඒ නිසා අසංකත රහතන් වහන්සේගේ පරිසම්පාදයක් පිළිතන කතා කරන්නේ නැහැ කතා කරන්න බෑ අරන්ට තේක්මීම නිසා දරුවන් සරණයි සාදු සාදු සාදු හොඳයි කල්‍යාණ මිත්‍රනි නැවතත් ආරාධනා කරනවා කල්‍යාණ මිත්‍රයන්ට එකතු වෙන්න සාකච්ඡාවට පෙර ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා ස්වාමීන් වහන්සේ කියවමිට මේ ඇස හේතුන් නිසා හටගත් දෙයක් කියලා ඒකෝ දැන් අපි සමහර ධර්ම පරයල් කියලා තියෙන හේතුන් නිසා හටගත්තා කියන්නේ චක්කු සම්පස්සේ හටගත්තයි කියලා. ඒතකොට හේතු ඇවිල්ලා එතන අපි ගන්නේ වර්ණ රූපයයි චක්කු විඥානයයි ප්‍රසාද රූපයයි කියන තුන එකතු වෙන ඇස කියන මේ ඇස හට ගන්නවායි කියලා. දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ කොහොමද මේ චන්දරාගය කියන එක මෙතෙන්ද අපි ඒක ඇතුල් කරගන්නේ කියලායි. මොකද අපි දන්නවා මම කියන්නේ ඇස කියලා කියන්නේ හේතු නිසාට ගන්න දෙයක් කියලා ප්‍රඥාන්ත කිව්වා. ඒක මට වැටහුණා. මම හේතු කියලා ගන්නේ වරණ රූපයයි චක්කු විඥානයයි ප්‍රසාද රූපේ තුන එකතු වෙලා. එතකොට මේ චන්ද්‍රාගය කියන එක කොහොමද ස්වාමීන් වහන්සේ මෙතෙන්ට ඇතුළු ඇතුළු කරලා ගන්න සමාජයට මේක වෙනම ධර්ම පරයයන් දෙකක් නිසා මේක ගැටෙනවා වෙන්න කියලා මට හිතෙනවා. සෝ සම් විතරයි කියන ප්‍රශ්නම පිරුවන් සරණයි. පිරුවන් සරණයි. ඇත්තරම දැන් පටිච්චසමුප්පාදේ කතා කරනකොට පටිච්චසමුප්පාදයේ තුලදී එකක් සිදු වෙලා එක වෙලාවක අනික සිදු වෙනවා නෙමෙයි ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මි උපාදා ඉදං උප්පජිත කියනකොට මේ ඇත්තිකල්ලි මේ වෙනවා කියන න්‍යාය තමයි තියෙන්නේ. ඊළඟට තමයි චන්දරාගය කියනකොට අපට ඇත්තටම තණ්හාව කියන කාරණාවේදී අපට මතක් වෙන්නේ කාම තණ්හාව, භව තණ්හා, ඉබ තණ්හා විතරයි. කියන ප්‍රමතක් කියන්නේ ඇත්තටම අපි බලෙන් කරන ආස, මම කරන ආස අපට මතක් වෙන්නේ. පටිච්චසමුප්පාද විස්තර කරන කිසි තැනක තණ්හාව කියන කාරණාව විස්තර කරන තැනදී පුජ්‍යලයේ මනින විදියට තණ්හාව නෙමෙයි තියෙන්නේ. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මම මේක තේරුම් ගන්න තව කරනවා කියන්නම් සංයුත්තනිකායේ දෙකේ තියෙන ලාභනාන සූත්‍රයේදී රූප සංඥාව නිසා රූප සංඥාව රූප සංචේතනාව ඊළඟට රූප සංකප්පය රූප සංකප්පය නිසා ඇති වෙනවා මේ රූප සංකප්පිලා රූප තණ්හාව. රූප සංනාවෙන් ආය රූප සම්පස්සයක් ඇති වෙනවා. රූප සම්පස්සය. චක්කු සම්පස්සේ නිසා රූප සංඥා රූප සංචේතන හරි. රූප සංකප්පය. ඊළඟට තියෙනවා රූප සම්පස්සය. චක්කු සම්පස්සේ රූප සම්පස්සය. රූප සම්පස්සේ ආය රූප සම්පස්සය වේදනා හට ගැනීමක් තියෙනවා. ඒක ලාභනාත ලාභනානත සූත්‍ර සංගීතයයි දෙකේ ලස්සනට පැහැදිලි කරනවා. එතකොට දැන් රූප සංඥාව, රූප සංචේතනාව, රූප සම්පස්ස වේදනාව කියන එක රූප සම්පස්ස, චක්කු සම්පස්ස එක තියෙනවා. නමුත් එතනින් පස්සේ ආයි රූප සම්පස්ස එක ආව විස්තර කරනවා. එතකොට මෙතනදී පුජ්‍යලය ඇති වෙලා ඇති වෙච්ච පුජ්‍යලය කරන තණ්හාව වෙන එකක් තියෙනවා. අද ගොඩක් කාලවට දුරු කරන්නේ මම දුරු කරන තණ්හාව. කියන්නේ මට ඇතිවෙච්ච තණ්හාව දුරු කරන්නේ. අපි දකින්නේ තේ පටිච්චසමුප්පාදයේ තුල තියෙන්නේ මම ඇති කරගත් තණ්හාව මම දාගන්න එකක් නෙමෙයි. එතන තියෙන්නේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, පොට්ටාප තණ්හා, ධම්ම තණ්හා කියනකොට සතුටින් පිළිගැනීම කියන්නේ ඇසත් රූපයත් විඥානයත් කියලා මම සහ බාහිර කියන දෙත්තාවයත් එක්ක පැවැත්ම හරි බව අපි සතුටින් පිළිගැනීමක් තියෙනවා. ඒ කියන්නේ සතරෙන් පිළිගැනීම තුළ අර පැවැත්ම ඉඳ දිලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ත්‍රිවෙන රූපයක් තියෙනවා. දැන් මම ගත්ත රූපේ තියෙනවා කියලා. මගේ ඇහැර රූපේ පේන්න තියෙනවා. අන්න රූප සම්පස්සයක් ඇති කියලා. ඊළඟට මොකද වෙන්නේ? ඒ රූප සම්පස්තයේ රූප සම්පස්සය වේදනාව කියන්නේ මම ඇති කරගත්ත මට සාපේක්ෂ වේදනාවක් තුන සැපසුඛ දුක්ඛ වාද පමුසුකිය. පටිච්චසම්පාද වේදනාව පටිච්චසම්පාද විතර ගන්නකොට සැපසුඛ දුක්ඛ විතර කරන්නේ නැහැ. එතන තියෙන්නේ චක්ක සම්පස්ස වේදනාව. සොත් සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා. මොකද හේතුව? මේ හේතුවෙන් මේක හටගන්නේ. පුජ්‍යලයා ඇති වුණාට පස්සේ යන්නේ ඒ පුජ්‍යලයට අනුපතිතයි සබක් හෝ දුකක් හෝ අදුක්කම සුඛ ඇතියෙන්නේ. අද ලෝකේ දුරු කරන්නේ මේ පුජ්‍යලයට අනුපතිතේ විතරයි. මොත් පුජ්‍යලේ හැදෙනට දුරු වෙන්නේ නැහැ. ඒක සක්කාය චිත්තය කැඩෙන්නේ නැතුව කාමරාගය පටිගියට අදාළ වෙන කාරණා දුරු කරනවා. නමුත් සක්කාය චිත්තය එහෙම තියෙනවා. සක්කාය චිත්තය කරුණා නම් මෙතන ඇසත් රූපයත් විඥානයත් කියලා මේ බෙදාගෙන අතරින් පිටගෙන දුරු වුණා නම් අන්න ඒක දුරවන්නේ අසත් රූපයත් විඥානයත් කියන බෙදා ගන්න කර දැක්කම. දැන් මජ්ජේ සුතේ කියනවා යෝ උබන්ති විචිත්තාන මජ්ජේ මන්තාන ලිප්පති. කම්මුරුමේ මහා පුරිසෝ සෝද සිප්පටි මජ්ජකා. එතකොට අන්ත දෙක තේරුම් ගන්නේ අස කියන අන්තයත් රූපය කියන අන්තයත් මනාවට තේරුම් ගන්නේ නොවන තියෙන කෙනා ඒ කියන්නේ ප්‍රඥාවන්ත කෙනා එතකොට යා මැද කියන කාරණාවට තැවරෙන්නේ නැහැ කියනවා. මැද විඥානි. එතකොට තැවරෙන්නේ නැති වුණාට පස්සේ අන්න තණ්හා සිබ්බතිය ඉවත් වෙනවා කියන්නේ. එතකොට එනම් ඒක නැති වෙලා යන්නේ මේ සත්‍ය දැකීමත් එක්ක. දැන් දේශනා ගණනාවක තියෙනවා සතුටින් පිළිගන්න එපා. ඇති වෙච්ච වේදනාව චක්කු සම්පස්යෙන් අපට වේදනාව හසුරින් නොපිළිගැනීමත් එක්ක උපාදාන භෝජාත්‍යනාවක් නැති වෙන ආකාරය. එතකොට උපාදාන භවජාස්ජරා මරණ නැතිවන්නේ සතුටින් නොපිළගැනීම නිසා. සතුටින් නොපිළගන්නේ කුමක් නිසාද? මේ සත්‍ය දකින්න නිසා. සත්‍ය දකිනකොට මොකද සිදුවන්නේ? අවිද්‍යාව දුරු වෙනවා. එතකොට දුක්ඛය ඥානකම, සමුදය ඥානකම, නිරෝධය ඥානකම, මග්ගය ඥානකම දුරු වීම නිසා තමයි සතුටින් නොපිළගන්නේ. ඒ සත්‍ය දැක්කා. අඥානකම දුරු වුණා නම් ඒ අඥානකමින් හටගත් සංකාරණේ. ඒ අඥානකමින් හටගත් විඥාන නාම රූප සලආයතන ඒ කිසිවක් නැහැ. ඇයි අඥානකමින් එක හටගත්තේ. එතකොට අඥානකම දුරු වෙච්ච තැනදී ඒ කිසිදයක් කතා කරන්න බැරි වෙනවා. අඥානකම නිසා තමයි ඒ සියල්ලම කතා කරන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේක හොඳට තේරුම් ගන්න වෙනවා අපි ගොඩක් කාලවට මේ අර හේතුඵල ධම නොසෙවන නිසා මේක අපිට මේ ප්‍රශ්න මතුවේ. හේතුඵල ධම ගැන කතාව දැක්කොත් එහෙම චන්දරාගේ දුරවන්නේ හේතුඵල ධම දැකීමෙන් මිසක් බලෙන් දුරු කරන එකක් නෙමෙයි. එහෙනම් හේතුඵල ධර්ම දැක්කනම් දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං ඇති වුණා. එහෙනම් අවිද්‍යාව දුරු වුණා. අවිද්‍යාව දුරු වීමෙන් අවිද්‍යාවෙන් පත්‍යෙන් හටගත්ත අර සියල්ලක්ම නිරුද්ධ වෙනවා. ඉතින් මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්න වෙනවා. එහෙම නොවුනොත් එහෙනම් අපට අර මම ඇති කරගන්න දේ මඳුරු කරන්නේ මම ඇති වෙච්ච මම ඇති වුණේ කොහොමද කියන කාරණා අපට හො වෙන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ චක්කු සම්පස්සයයි ප්‍රපංචයි ඒක බඳින තැන තමයි මේ දසන චක්කු සම්පස්සපය හට ගන්නවා කියලා කිව්වනේ. ඒ ඊට පස්සේ අපි ප්‍රපංචනේ පටන් ගන්න. ඒත් ඒ දෙක අතර තියෙන මේ බන්ධනයේද මේ මේ මේ රැහැම්පටද මේ චක් ඡන්ද රාගය කියන කොටසට එන්නේ මේ මේ මේ මේ අවස්ථාවේදී දවන්සත්මයි. එහෙම එහෙම තේරුම් ගත්තොත් නිවැරදිද වැරදිද? දවන්සත්මයි. විරවන් සරණයි. චක්ක සම්පස්සේ කියනකොට චක්ක සම්පස්සයෙන් චක්ක සම්පස්ස වේදනාව ඊළඟට ඒක නිසා සංඛාව. එතකොට දැන් සංඛාව කියලා කියන්නේ දැන් ප්‍රපංචයකට යන්න අපි ඇසත් රූපයත් විඥානය කියන කාරණාව ඒ විදිහම හරි බව හතරින් පිළිගත්තා. ඒ කියන්නේ මගේ ඇහැ තියෙනවා, බාහිර රූපේ තියෙනවා කියලා පිළිගත්තා. ඒ පිළිගැනීමත් එක්ක දැන් මට මේ රූපේ තේරුම් ගන්න මම ප්‍රපංච කරනවා. මම රූපේ තේරුම් ගන්න කරන කාරණාවේ කියන්නේ රූප සම්පත්තියක් එක්ක මට මේ ගලපන්න අතීත අනාගත වර්තමාන කියන මේ මේ කාරණා එක්ක මේක දානවා මගේ පෙනීමක් එක්ක. මොකද මම නිතර කියන උදාහරණය තමයි මම අම්මා දකිනකොට මට අම්මා කියලා ආදරේ එනවා. තාත්තා අම්මා දකිනකොට තාත්තට බහරියාව කියලා එනවා. එතකොට මට අම්මා කියලා ආවේ තාත්තට බහරියාව කියලා ආවේ මොකදාගත ප්‍රපංචයක් එක්ක. එතකොට හැබැයි ඇහත් රූපයක් විඥානයක් කියන බෙදීම තිබුණ නිසා අපට මේ කාරණා ඇති වුණේ. එහෙම බෙදීම නැති වුණ බෙදීම තිබුණ නැතිනම් මට මේ ප්‍රපංචය තේරෙන්නේ නැහැ. බෙදුණු බෙදුණ නිසා දැන් හදනවා කියලා තේරුම් ගන්නෝනේ මේ අම්මා තාත්තා කියලා කාරණා. ඒ පුජ්‍යලන පස්සිට මේ ලෝකීය හරයත් එක්ක. එතකොට මම හේතුඵල ධර්මات එක්ක හොයනකොට ඇතිවෙච්ච දේ නම් නොකර ඉඳීමක් නෙමෙයි සිදුවන්නේ. මේක මට තේරුම් ගන්න යමක් තියෙනවා කියන කාරණා. කියන්නේ මට තේරුම් ගන්න යමක් තියෙනවා මම ඉන්න නිසා. මමනේ මට තේරුම් ගන්නවක් ඇති වෙන්නේ. එහෙනම් මම ඇතිවීමත් මට තේරුම් ගන්න දේ ඇතිවීමත් කියන මේ දෙක දුර වෙලා යනවා. මේ දෙක හරි කියලා ඇසත් රූපයත් නැත්නම් මට පේන රූපයක් තියෙනවා කියලා ගත්ත එක නිවැරදි බව පිළිගන්න එක තමයි හතරින් පිළිගැනීම රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, ඊළඟට රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා වෙන්නේ. ඊළඟට තමයි ඒ ඇතිවෙච්ච තණ්හාව අපි ඒ තණ්හාව කියන්නේ ඇත්තට මේ ඒකෙන් පස්සේ වෙනවා කියන කාරණාව නෙවෙයි මේක අර ප්‍රඥාවත් එක්ක මේක හොයනකොට අපට ප්‍රඥාවෙන් පිනුන දැකීමක් මේ කාරණාව. ඒකත් එක්ක ඊළඟට මේ දැකීමත් එක්ක මට මේ රූපේ තේරුම් ගැනීමත් සිදු වෙනවා. අම් රූපේ දකිනකොට මට මේ රූපයේ දැක දකින්න මේ අම්මා කියන කාරණාව තේරුම් ගැනීම තියෙනවා. නමුත් මේ රූප දන්නාව කියන්නේ අසත් රූපය කියලා බෙදාගත්ත නිසා තමයි මට මේ රූපේ තේරුම් ගන්න අවශ්‍යතාවයක් තියෙන්නේ. බෙදා ගැනීම දුරු වුණා නම් ඒක තේරුම් ගන්න තියෙන අවස්ථාවක් කතා කරන්න බැරි වෙනවා. ඉතින් එතන අර මේ රූපතණ්ණාව කියන කාරණාව ඒ රූපතණ්ණාව කියන කාරණාව ඇත්තටම කියන්නේ අසත් රූපයක් කියන බෙදා ගැනීම සත්‍යයි කියන කාරණාව ඇතිවීම. ඊට පස්සේ තමයි ඇතිවෙච්ච රූපතණ්ණාව ඔස්සේ නැවත රූප සම්පස්සය ගිහිල්ලා තමන්ට අවශ්‍ය විදියට ඒ තණ්හාව හොඳ නරක බවට පත් වෙනවා. අස්සර සන්න සරණක් තියෙනවා. අතරන් සන්නයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම හිතන්නේ මෙතන අපි අර අද කතා කරපු පොට්ටිත සූත්‍රයේ ප්‍රශ්න වෙන්නේ දැන් මෙතන මේ සංවාදයේ ඇති වෙන්නේ රහතන් වහන්සේලා දෙනමක් අතර ඒ ඒ මට්ටමේ ඇති වෙන සාකච්ඡාවකට මේ වගේ බුදුරජාණන් වහන්සේ ගැන කතා කරලා මේ ඇස ගැනත් ඒ වගේම රූප දකින්න එක ගැනත් කතා කරන්න හේතුනේ මොකද්ද කියන ප්‍රශ්නේ තමයි ඇත්තටම මතුවෙන්නේ මොකද ඔබ වහන්සේ අපිට හොඳට පැහැදිලි කරා මේක මේ ඒ මට්ටමින් බලනකොට මේ ඇසක් පණවන්නත් බෑ රූපයක් කියන එකක් එහෙමත් පණවන්නත් බෑයි කියලා මේ ඒ රහතන් වහන්සේගේ නැත්නම් භාග්‍යවතුන් වහන්සේගේ தත්ත්වයට බලනකොට ඉතින් එහෙම තියෙද්දි ඇයි මේ සාකච්ඡාව තුළ මේ සරියුත් මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේට මේ වගේ උත්තරයක් දෙන්නේ කියන එක තමයි ඇත්තටම ප්‍රශ්නේ වගේ තිබුණේ තියෙන ස්වාමීන් වහන්සේ ඒක ගැන පොඩ්ඩක් සඳහන් කරන්න තිරුවන් සරණයි දෙනවා සරණයි. මේක ඇත්තටම වේදල්ල සාකච්ඡාව. වේදල්ල සාකච්ඡාව කියන්නේ නවාංග සාස්ත්‍ර සාසන එක කොටසක්. එතකොට වේදල්ල සාකච්ඡාව ඇත්තටම රහතන් වහන්සේලාට තේරුම් ගන්න අවශ්‍යතාවයක් තියෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ දැන් ওই සූත්‍රය කරන්නේ දේශනා කරනවාක් කියනවා මේ හැම දේශනාවකම තියෙන්නේ මේ රහතන් වහන්සේ සහ අනික් රහතන් වහන්සේලා වටහා ගන්න අවශ්‍යතාවයක් නිසා නෙමෙයි මේ සාකච්ඡාව තියෙන්නේ. අනිත් අයට තේරුම් ගන්න හේතු වෙන විදිහට මේ සාකච්ඡාව කරන්නේ. ඒක මේ සාස්ත්‍ර ශාසනයේම නවංග සාස්ත්‍ර ශාසනයේ කොටසක් වේදල් කියන එක අන් අයට තමයි ඒ කාරණාව අන් අයට උපකාරයක් නිසා ඒක කරන්නේ. ඒතර අන් අයගේ පැවැත්ම පිණිස අන් අයගේ ධර්ම අවබෝධය පිණිස පැහැදිලි කරන කාරණාවක් ඒක. එතකොට දැන් අන් අයගේ ධර්ම අවබෝධය පිණිස පැහැදිලි කරනකොට ඒකෙදි ලෝකයේ තුල ඉඳලා ලෝකයෙන් ඈතර වෙන්නට අවශ්‍ය මාර්ග සියල්ලක් ඉස්මතු කරනවා. ඒතර මේ ඉස්මතු කරන හැම දෙයකම තියෙන්නේ ඒ හැමෝටම කියන ධර්ම මාර්ගයට එන්නට උපකාර කරන විදිහට එයාට මේක වටහා ගන්නට හැම පැත්තම ඉවර වෙනවා කියන්නේ. ඒකට අපට මේ දේශනාව නිකන් එකපාරට බලපු ගමනින් තේරෙන්නේ අපි ඒක ක්‍රමානුකූලව කල්පනා කරලා බලනකොට තමයි ඒ සියල්ලක්ම අපට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේ රහතන් වහන්සේලා අතර තියෙන සාකච්ඡාව උන්වහන්සේලාගේ වටා ගැනීම පිණිස කරන දේවල් නෙවෙයි ඒක අන්නයට උපකාරයක් වේදල්ද සාකච්ඡා. දරවසන්. බොහොම පින් සන්නාස දරවන් සල්ලා. සානංශ ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්න හොඳට මේ පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට ඒ තුල මමත්වයේ තියෙන්න බෑ කියලා එහෙම නැත්නම් මේවා ධර්මතාවයන් විදිහට දැකීමක් අවශ්‍යයි කියන එක. ස්වාමිනාස එවැනි දැකීමක් ඇති වෙන්න පුළුවන්ද මමත්වය භාවනාමය ප්‍රත්‍යක්ෂයකින් නොදකපු මනසක කියන එකයි ස්වාමිනාස ප්‍රශ්නය. මම හිතනවා ඔබ වහන්සේට පැහැදිලි කියලා නැත්නම් තවදුරටත් පවත්තන සඳ පැහැදිලි. ඇතරම දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනකොට අනිත්‍ය නිසා තමයි දුක. එතන ඉච්ඡන් දුක්ඛ. යමක් අනිත්‍ය දුකද ඒ මම කියලා හෝ මගේ කියලා හෝ මටයි කියලා සුසුනේ. එතකොට හේතුඵල වශයෙන් දකිනකොට හේතුඵල වශයෙන් දැකීම නිසා එතන මම කියලා ගැනීම අදාළ වෙන්නේ. ඒක තමයි නිවැරදිම න්‍යාය. හේතුඵල වශයෙන් දැකීම නිසා එතන මම කියලා ගැනීම අදාළ නැහැ. හේතුඵල වශයෙන් නොදැක්කම මම කියලා ගන්න. එහෙනම් හේතුඵල වශයෙන් නිවැරදිව දකින්න තැනදී තමයි මම කියලා ගැනීම ඇති වෙන්නේ නැත්තේ. එතකන් මම කියලා ගැනීම ඇති වෙනවා. මම කියලා ගැනීම සම්පූර්ණයෙන් ඇති වෙන්නේ නැත්තේ හේතුඵල පහම දැකීමත් එක්ක. ඉතින් ඒ නිසා මේ දැන් ආත්ම තියෙන මනසකට තමයි මුලින්ම මේ යන්න තියෙන ආත්ම කර ගැනීමත් එක්ක. එහෙම ගැනීමත් එක්ක තමයි මේක හොයන්නේ. එහෙම හෙව්වට පස්සේ යාට හේතුඵලයක් කියලා දැක්කට පස්සේ යන්න මම කියලා ගැනීම දුර වෙලා යනවා. ඒක මම කියලා ගන්න බැහැ හේතුඵලය දකිනකොට. දරසන්න. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මම මගේ මගේ ආත්මය කියන ඒ තුනේ වෙනස මොකක්ද ස්වාමීන් වහන්සේ? පෙරවත් කරන්නේ මම කියලා ගත්තට පස්සේ මගේ දෙයක් කියනවා මම කියලා ගත්තට පස්සේ මගේ දෙයක් කියනවා ඊළඟට මගේ ගත්ත දේ තමයි ස්ථිර වශයෙන් කියන මගේ ආත්මය කියලා කියන්නේ ඒක තවත් වැඩි කියලා මම කියලා ගත්ත තැනදී තමයි මගේ වෙන්නේ ඒක තවත් වැඩි වෙනවා මගේ ආත්මේ බවටපත් වෙනවා මේක හොඳ විස්තරයක් තියෙනවා මේ මොකක්ද තේරගතාව අදිමුත තේරගතාවයි මමත්තංසෝ අසංවින්දං නත්ති මේතින සෝචති. එතකොට මම කියලා දෙයක් දකින්න නැති වුණාට පස්සේ මගේ දෙයක් නැති වුණා කියලා ශෝක කිරීමක් කතා කරන්න පුළුවන්. කතා කිරීමක් නෙවෙයි. එතකොට මම මගේ මගේ ආත්මය කියන දැනදී මගේ හෝ මගේ ආත්මය කියන කාරණාව දුරු වෙන්නේ මේ මම කියන එක දුරු වෙච්ච ඇතිකෙක් එක දුරු වෙන්නේ. ඉතින් මමයි මගේ ආත්මය කියන මේ මේ වගේ වෙනස තියෙන්නේ ඒක. දරුවන් සත්‍ය. සර්වන් සරණ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ එතකොට මේ තව සංහාර මේ ස්වාමීන් වහන්සේලා දේශනා කරනකොට අහලා තියෙනවා ඔක අර තණ්හා මාන දික්ටි විදියට ওই තුන බෙදන්න පුළුවන් කියලා. එතකොට මේ දික්තිය තමයි මගේ ආත්මය කියන්නේ තණ්හාවෙන් තමයි මගේ කියන්නේ අර ඒ විදියට. එතකොට ස්වාමීන් වහන්සේ ඒක එකක් පළවෙනි එක ධර්මයේ සඳහන් වෙන ස්වාමීන් වහන්සේ එතකොට ඒ විදියට බෙදුවොත්ින් ඒක හරිනම් ස්වාමීන් වහන්සේ දැන් සෝවාන් වුණාම සෝවාන් වුණාම මේ මොකද්ද මේකෙන් දුර වෙන්නේ ඊට පස්සේ අනාගාමී සකෘදාගාමී අනාගාමී මාර්ගයේදී කොහොමද වෙන්නේ අරහ අරහත්ත්වයේදී කොහොමද ස්වාමීන් වහන්සේ වෙනස් වෙන්නේ සර්වසන්න එහෙම බෙදීම දේශනා කරන සඳහන් වෙන්නේ ඒකම විතර අටුවාවක් සඳහන් වෙන්නේ මේ ඒ නිසා දැන් මමත්වයේ දුර වීම කියන කාරණාව ඇත්තටම මේ මම ඔකට පුංචි උදාහරණයක් කියනවා ඔය කාරණාව ටිකක් තේරුම් ගන්නට දැන් අර කාරණාව කොහොමද දේශනාවේ නැහැ. සම්මා දිට්ඨි මාන කියන කාරණාව ඒ දෙකින් වෙනින් වශයෙන් ඇඳපු කාරණාවක් දේශනාව තුළ නැහැ. මම ඔබට පුංචි උදාහරණයක් කියනවා සක්කායදිට්ඨිය දුරු වීමත් ඒ වගේම තාතන් වහන්සේගේ අරහත් ත්වයෙන් දුරු වීමත් කියන කාරණාව තේරුම් ගන්න. අතන සක්කායදිට්ඨිය දුරු වෙච්ච කෙනා රහත් වෙනකන් කියන මේ ඒක සකදාගාමි අනාගාමි කියන මේ පුච්චල දෙන්න ගැන කතා කරනකොට ඒ දෙන්න ඒ අතරතුරදී සක්කාද සුවීම පදනමත් එක්කම තමයි එතනින් එහාට යන්නේ ඒතර රහතන් වහන්සේගේ අනුස්තිය මේ කියන්නේ මාත්‍රම ආමේ ප්‍රතිමායේ දුර වෙනකන් ඒ ටික හැම තියෙනවා කාමරාගේ පටිගය එක තමයි ඒකල සත්‍ය දකින්නේ කාමරාගේ පටිගේ දුර කරමින් යනවා ඊළඟට රූපරාගයෙන් දැන් මේ ධානවද තියෙන රූපරාග රූපරාගත් එක්ක දුර වෙලා ඊළඟට අවිජ්ජානුසය මානවත්ව කියන මේ සියල්ලක්ම දුරු කරන්න වෙන්නේ දැන් මම නිතර කියන උදාහරණයක් එක අපිටම අර කටුකුසනස් වේ කාරණාව කියනවා. නූල් පොටවල් ටිකක් එකතු කරගෙන ලණුමක් හම්බරනවා කියලා හිතන්න එක පැත්තකට. මම මේක පොඩ්ඩක් අවධානයෙන් අහන්න මේ කාරණාව. මේක මම මේ දෙක වෙන්වීම වශයෙන් මේ තේරුම් ගන්න පුංචි පැත්තක් කියන්නේ. එකම නූල් පොටවල් ටිකක් එකතු කරගෙන එකම පැත්තට දෙන්නේ අපරනවා නූල් ටික ලණුවක් හම්බරන්න. නමුත් කවදාවත් ලණුවක් හම්බරෙන්නේ නැහැ. මැදි කෙනෙක් අල්ල ගන්නවා. අල්ලගත් තැනදී ලණුවක් හැඹරෙනවා. දැන් මේ ක්‍රියාවලිය නොදකපු කෙනෙකුට මොකද පේන්නේ? ලණුවක් අල්ලගෙන ඉන්නවා කියලා පේන්නේ. දැන් මේ හැදෙන ආකාරය නොදකපු කෙනෙකුට ඉස්ලාමේ ලණුවක් අල්ලගෙන ඉන්නවා කියලා. එයා හරියට පුතන්ජන කෙනාවක්. හැදෙන ආකාරය දැකපු කෙනාට එයාට මේ ලණුව අල්ලගෙන ඉන්නවා පේනවා. හැබැයි එයාට ලණුවක් අල්ලගෙන ඉන්නවා පේනවා. නමුත් හැදෙන ආකාරය දැක්කා. ඒ දැකපු නිසා ඔහුගෙන් ඇතුලෙන් හැඟීමක් තියෙනවා මේක මේ හටගත්ත දෙයක් කියන එක. හැබැයි ඔහුට ලනුවක් තියෙනවා. ඔහුට ලනුවක් තියෙනවා අල්ලගෙන ලනුවක් පේනවා. නමුත් ඔහු හැදෙන ආකාරය දැකපු නිසා ඔහුට ප්‍රකට වෙනවා මේක මේ අල්ලගැනීමෙන් ඇතිච්ච බව. තව කෙනෙක් තමයි අනිත් කතාව අතහැරියට පස්සේ ලනුව කියන කාරණාව කතා කරන්න බැරි වෙලා යනවා. එතකොට ලනුව කියන විවහාරේ දුර වෙලා යනවා. අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේ. එතකොට සෝතාපන්න වුණාට පස්සේ සක්කාය දිට්ඨිය කැඩිච්ච නැති අර හැදෙන ආකාරයේ දැකපු මේ ලණුවක් පේන කෙනා වගේ. හැදෙන ආකාරයේ දැක්ක නමුත් යාට පේන ලණුවක් තියෙනවා. හැබැයි ලණුව පේන තිබ්බට යාගේ අර දැකපු නිසා ඒකත් එක්ක ඉක්මීමක් හැකියාවක් අද්ද තියෙනවා. මේක මේ ඇති වෙච්ච දෙයක් මේ මේ අල්ලගෙන ඉන්න නිසා කියලා. නොදකපු කෙනාට පේන්නේ ලණුවක් කලින් ඉන්නවා කියලා. අතහැරපු කෙනා වගේ තමයි කිසිම පැනවීමක් කරන්න බෑ රහතන් වහන්සේ. අර අස්මානය සම්පූර්ණ දරුවනවා. දැන් මෙන්න මේක එක ටිකක් තේරුම් ගන්න පුළුවන් ඒක අනුපොඩ කල්පනා කරොත් මේ අර විස්තරේ නම් දේශනාව තුළ එහෙම සඳහන් වීමක් නැහැ තේරුම් ගන්න. හොඳයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ එතකොට දැන් දැන් මුලින් විස්තර වෙච්ච විදිහට කලින් දේශනාවලදී දැන් සෝවාන් වුණාම එයා සම්මාදිට්ඨිය දානවා නම් එයා මේ මේ පටිච්චසමුප්පාදය තේරුම් ගත්තා නම් ස්වාමීන් වහන්සේ එතකොට ඒත් දැන් එතකොට එයා ඒ කියන්නේ යමක් තාම තියෙයි කියලා ගන්නවනේ. බාහිර දෙයක් ඒ කියන්නේ ඔබ හස විස්තර කළේද බාහිර දෙයක් පැනවීමක් තියෙයි කියලා වගේ දෙයක් ගන්නවනේ නේද ස්වාමීන් වහන්සේ. එහෙම වුණා. එයා රහත් වෙනකන්. ඔව් දරුවන් සන්නයි. නෑ කියලා ගැනීම තමයි දුරු වෙන්නේ. තියනවා කියන එක කියන්නේ ඇත්තට දෙක්මුදු වෙනවා. නමුත් තියනවා කියන ගත්තදේ තුළ මාමඤ්ඤ නාමික තියෙනවා කියලා ගන්න දේ තුළ මාමඤ්ඤ නම් මොකට පුංචි උදාහරණයක් කියන්න. ඇත්තට මේක මේ දේශනාවේ තියෙනවා වෙන විදිහකට මේක මම අර ස්වාමීන් වහන්සේමගේ අත්දැකීමක් මේ කාරණාව ඇත්තටම මම කියන්නේ කකුලක් කපලයි ස්වාමීන් වහන්සේගේ කකුල කපපු අලුත එකපාර නිදාගෙන නැගිටිනකොටම ඒ සායනාංශ කෑ ගහලා තියෙනවා මගේ ඇඟිල්ල විදෙනවා කියලා එතකොට ඇඟිල්ල විදුණා කියලා වේදනාව ඇති වුණේ ඇඟිල්ල තියෙනවා කියලා ගත්ත නිසානේ නමුත් එකපාරට සිහි වෙනවා කකුල කපලා ඇඟිල්ල නැහැ අන්න වේදනාවක් කියලා කියනවා හැබැයි යාට ඇඟිල්ල තියෙනවා කියලා අරගෙන වේදනාවක් ඇති වුණා. ඒක නිසා යාට වේදනාවක් කෑගෙවුවා. ওই විදිහට උදාහරණ තියෙනවා දේශනාව තුළදී මේ අතක් කපපු කෙනෙක් උපමා කරගෙන අතක් කපපු කෙනාගේ එයා හැම වෙලෙම අත නැහැ කියලා තීරයක් නැහැ. හැබැයි එයා අත නැති බව සිහි කරපු තමයි අත නැහැ කියලා ප්‍රකට වෙන්නේ. එහෙනම් අර නෝන කියන කාරණාව ඒක අභ්‍යන්තරයේ තියෙන එකක්. හැබැයි යාට මේ ලෝකයේත් එක්ක එකතුලා ඉන්නකොට මේ ලෝකේ තියෙනවා කියලා ගැනීමක් බාහිර ප්‍රකටීම තියෙනවා. නැත්තම් ලෝකයේ තියෙනවා කියලා ගන්න නැති නේද? එයාට ඒ තුලින් රාගයක් හෝ ද්වේෂයක් හටගන්න විදියක් නැහැ. රාගයේ දේශේ සෝතපන්න කර කියනවා. ඒ කියනවා කියලා ගත්ත දේ නිසා. හැබැයි එයා සිහිය නොවන වීරිය කියන කාරණාව හිතෙන්ද කැටිවිච්ච ගමන් දැන් බුදුරණවහන්සේ ඒ කරුවා විතකාවට සිහිය කුණා. සමාල්ලාවට තමම්ම තමට ජීවිතෝන් ඒක කුදලේ කතා කරන්න පුළුවන්. ඒකයි ප්‍රඥාවේ ස්වභාවය අර සත්‍ය දැකපු තැනින් ඒක මේ තේරුම් ගන්න තැනින් කතා හරිමත් තියෙනවා. නමුත් අවිද්‍යාව දුරු නොවිච්ච නිසා. මොකද කයින් ස්පර්ශ කළා නැහැ. ප්‍රඥාව විතර දැක්කේ. කයින් ස්පර්ශ නොකර නම් විතරක් දැකපු නිසා. එයා ප්‍රඥාව ඉස්මතු වීමත් එක්ක තමයි යාට මේ කාරණාව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ගෞතම සූත්‍රයේ පැහැදිලි කරනවා ඒක හරියට ලස්සන උදාහරණයක් එක්ක කාන්තාරයේ ගමන් කරන කෙනෙක් ඉන්නවා අධික පිපාසාවෙන්. අධික පිපාසාවෙන් කාන්තාරේ කෙනෙක් ගමන් කරනකොට එයාට හම්බෙනවා ලිදක්. ලිදේ හොඳ ලස්සන වතුර තියෙනවා. සම්පූර්ණ වතුර තියෙනවා. වතුර ගන්න පාල්තිය තියෙනවා. ගැනීමේ හැකියාව තියෙනවා. ගත්තොත් බොන්න පුළුවන්. නමුත් පිළිගන්නේ අන්න ඒ වගේ තමයි සීක කෙනා. බිව කෙනා වගේ තමයි නිවිච්ච රහතනවා. කයින් ස්පර්ශ කළා නෑ ප්‍රඥාවෙන් දැකලා තියෙනවා. ඒක හරියටම නියමාකාරයෙන් දැක්කා. නැතෝ කාන්දරනකොට ඈත දැකපු දෙයක් අතන වතුර තියෙවි කියලා අදහස නෙමෙයි. වෙනම දැක්ක වතුර බවක් දැක්කා බිවහම් විපාද දිනනවා කියලා දන්නවා. ඔය වතුර බොන්න ක්‍රමෙත් දැක්කා බාල්දියක් තියෙනවා සියලු දේ තියෙනවා. එයාට බොන්න පුළුවන් කියලා දන්නවා. අනේ මෙන්න මේ වගේ තමයි සක්කාදිටි දුරු වීම මේ එයාට සිහිය නොවන වීරිය එකතු වෙනට ඕනේ ඒ කාරණාව කියන්නේ සත්‍ය වශයෙන් මෙතන බොරුවක් කියන කාරණාව ප්‍රකට වෙන්න නැත්තම් ලෝකේ ලෝකයේ ස්වභාවයත් එක්ක ඉන්නකොට එයාට තියෙනවා කියලා ගැනීමක් එක තමයි එයාගේ පැවැත්ම තියෙන්නේ මේ නැත්තම් එයාට මේ ලෝකයේ තුල කවදාවත් කාගයක් හෝ දේශයක් හදාරගෙන හිත කියන්නේ ඒ විතර වෙන නිවෙන්නට ඕනේ. ඒතරම නිවෙන්නේ නැත්තේ ඒක ප්‍රඥාවෙන් විතරක් සිදු වෙච්ච නිසා. ප්‍රඥාව විතරක් සිදු වෙච්ච නිසා එයා ප්‍රඥාව ඉක්මවත එනකොට නැවත නැවතත් එයාට පුළුවන්කම ලැබෙනවා මේක දුරු කරන්න. පෙරවසන එක නම් හික්මීමක් කියලා කියන්නේ. පෙරවසන. හොඳයි ස්වාමීන් ස්වාමීන් එතකොට දැන් දැන් කාම සෝවාන්වත් නොවෙච්ච කෙනෙක් ඒ අර අරහත් මාර්ගයේදී අරහත් ඵලයේදී වෙන දේ ඒක අල්ලගෙන දැන් හිතුවොතින් ඒ කියන්නේ එතකොට ඒක අවබෝධයකුත් නෙවෙයි ඒක නිකන් හිතලුවක් හිතින් හදාගත්ත දෙයක් විතර නේද ස්වාමීන් වහන්සේ. එතකොට මුලින් මේ සෝවාන් වෙන්න නම් මේ පණව ගන්න දේ ඒ විදිහට ඒ කියපු විදිහට වඩන්න ඕන නේද ස්වාමීන් වහන්සේ අර ඊට එහා දෙයක් ගත්තොත් එයා ඒකත් එතකොට නිකන් ඒකත් නිකන් එයාට අදාළ නැති දෙයක් කරන දෙයක් නේද ස්වාමීන් වහන්සේ වෙන්නේ ඒ කියන්නේ සාතන් වහන්සේගේ ස්වභාවය කියන එකද එහෙමයි තමයි දැන් ඒ රහතන් වහන්සේගේ ස්වභාවයදී හරි එහෙම පැනවීමක් නැහැ ඒ විදිහට අර එන්ඩ් එකේ එක අරගත්තොතින් තාම මේ මේ මාර්ගයට මේ සෝවාන් වෙලවත් නැති කෙනෙක් ගත්තොතින් එතකොට ඒක මේ මාර්ගය නෙමෙයිනේ. එතකොට සෝවාන් වෙනකන් යන්න ඕන මාර්ගයට ඒ ඒ අදාළ විදියට ඒ අදාළ විදියට ඒක දුරු කරන විදියට ගන්න ඕන නේද ස්වාමීන් වහන්සේ මම මට ඒක හරියට පැහැදිලිව අහන්න තේරෙන්නේ නැහැ. එයා නැත්නම් අර හිතලුවක් නිකන් මෙහෙම දෙයක් කියලා කුටිම හදාගත්ත දෙයක් නේ රහතන් වහන්සේගේ ඒ ඒ තත්ත්වය ගැන හිතුවොත් දැනට වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ. එහෙමද? මට ප්‍රශ්න තේරුණා. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේ ගැන හිතන එක ඇත්තටම අදාළ නැහැ. නමුත් ආර්ය සත්‍යන අපට විමසන්න තියෙන්නේ සීල සූත්‍රය පැහැදිලි කරනවා දේශනා කීපයක පැහැදිලි කරන මුල ඉඳලම කරන්න තියෙන්නේ මොකද්ද මේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය මෙන්න මේක තමයි බලන්න තියෙන්නේ එතකොට හැමතැනම මේ ආර්ය සත්‍ය හොයන්නට ඕන ඊළඟට තමයි දැන් ඒ සීල සූත්‍රයේ කාරණාව තියෙන්නේ ඊළඟට අනිච්ච සූත්‍රය අඟුත්තර නිකායේ පැහැදිලි කරනවා ක්‍රමානුකූලව අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය ප්‍රකට වීමත් එක්ක අනුරෝම කන්තියේ සම්පප්පස්ඥා විභාගයේ ඉරණ ආකාරය. ඒකට අපි මේක හොයනකොට අපට සැබෑටවත් ඉරවුල් වෙන කාරණාවක් බවට පත් වෙනවා දුක් නිරෝධය සත්‍යයක සම්මාදිටියත් එක්ක. ඉතින් අපි මේක ගැන ඇත්තටම දෘෂ්ටි සංකල්පනා ඇති වෙන්නට ඕනේ එතනින් මෙහා අතුරදී. ඒක නිවැරදි වෙනවා නම් ඉතින් එයා එහෙනම් අපි මාර්ගයට එන තැනදී මෙයා මාර්ගඵල ලබලා නේ කියන්නේ ධර්මයේ උපදෙන මාර්ගඵල ලබලා නේ. එහෙනම් මෙයාට මේ ප්‍රශ්නෙත් එක්ක අපට යන්න සිදු වෙනවා. එතකොට ඒකත් එක්ක අපි යම් කිසි ක්‍රමානුකූලව මේක තේරුම් ගන්නට මේ විදිහට කරගෙන යනකොට තමයි යම් කිසි දවසක මේක ඉතවල් වෙන්නේ. එතකොට තමයි නිරෝධය කියන සත්‍ය ඥානය හටගන්නේ සමුදය කියන සත්‍ය ඥානය ඇතිවෙත් එක්ක. ඉතින් ඒ නිසා මේ අපි අර මේ නිරෝධය නිවන කියන කාරණාව ගැන අපි දැන් සංකල්පන මේ විදිහට දැවීම අපි හිතින් දාන සංකල්පයක් තමයි. නිරෝධය කියන එක තේරුම් ගැනීම සිදු වෙන්නට නම් අපි නිරෝධය ගැන හිතලා වැඩක් නැහැ සමුදය වෙන්න ඕනේ. සමුදේ අහුවෙච්ච තැනදී අපට නිරෝධය ගැන තේරුම් ගැනීමක් ඇති වෙනවා. එහෙනම් සමුදේ වෙන වැඩ පිළිවෙලක් තමයි පුරුදු කරන්න තියෙන්නේ. සමුදේ වෙන වැඩ පිළිවෙලක් පුරුදු කරාට පස්සේ නිරෝධය වෙනවා කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මුලින් ඉඳලා අපි වැඩ පිළිවෙල පුරුදු කරන්න තියෙන්නේ දුක හැදුනේ කොහොමද කියලා හොයන එක දැන් දුක පිළිසින් දකින්න හොයන්න තියෙන්නේ. දුක හරියට පිළිසින් දකින්න පිළිසින් දත යුක්තක් කියලා තේරුම් ගන්නේ මේ ශේකගෙනා. පිරිසින් දකින්නට ඉස්සලා දුක සත්‍යයක් බව සමුදයත් එක්ක අහු වෙනට ඕන. අහුවෙච්ච තැනදී තමයි එයාට මේ නිරෝධය කියන කාරණා තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා තමයි දැන් චක්කු සූත්‍රය ආදී දේශනා කීපයක පැහැදිලි කරන්නේ ඇස කියන කාරණාව ඒකේ අනිත්‍ය ස්වභාවය ශ්‍රද්ධාවෙන් අදා ගැනීමක් තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් අදා ගැනීමක් තියෙන්නේ මේ අපේ මේ නිකම් ඇස මේ අනිත්‍යය කියන අපිට තියෙන තියෙන කරන තියනවා කියන කාරණාවට නාම රූපයෙන් හටගත්තා කියන්නේ බුදුරණන්සේ දේශනා කරපු ඒ කාරණාව. එතකොට එතනයි අස අනිත්‍යය කියලා සද්ධායෙන් අදාහගත් කියන සද්ධාන්සාදී වෙන්නේ එයාගේ මත්තසෝකාරී වශයෙන් තියෙනවා සද්ධා විරිය හද සමාධි ප්‍රඥා කියන ධර්මයක්. මේ ඉන්ද්‍රිය ධර්මයන් තව තව මෝරනකොට මේ සත්‍ය දකිමින් ඉන්නකොට දැන් මේ කාරණා තුළ ධම්මානුසාරී කියනවා මේක ප්‍රඥාවෙන් දකින්න උත්සාහ කරනවා. එතකොට මෙහෙම එයා ඒක පුරුදු කරමින් ඉන්නකොට මොකද වෙන්නේ? ඉන්ද්‍රිය ධර්ම හටගත්ත ස්වභාවය. දැන් ඉන්ද්‍රිය ධර්ම හටගන්නේ මට. එතන සක්කාය දිට්ඨිය තියෙනවා. ඒ සම්බන්ධයෙන් තියෙනවා සංවිතනිකය දේශනාවක්. ඉන්ද්‍රිය ධර්මයේ සමුදය අස්තංගමේ ආස්වාද ආදීනවේ ප්‍රඥාවෙන් දැක්කොත් දැනදි තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. එතකන් ඉන්ද්‍රිය ධර්ම මගේ ඉන්ද්‍රිය ධර්මයක් කියලා තියෙනවා. ඒතර සෝතාපන්න මාර්ගයේ යන කෙනාට සද්ධානුසාර ධම්මානුසාරී වුණත් එයාගේ ඉන්ද්‍රිය ධර්ම යාට වෙලා. හැබැයි එයා මේ සකස් වෙන දේ තුළ යම් සත්‍යයක් දකිනවා. එයාගේ තියෙන ඉන්ද්‍රිය ධර්ම වල මට්ටමano. ඊළඟට එයා මේ ඉන්ද්‍රිය ධර්ම තුළ සංකර්ෂණ භාවයක් දැක්කනවා. ඒකේ ප්‍රඥාවෙන් හැබැයි ප්‍රඥාවෙන් දකින්න. මොකද මේ දේශන දෙකක් තියෙනවා සෝතාපන්න සූත්‍රය සහ මේ අරහත්ත්‍ය කියලා. එක්කෙනෙක් ප්‍රඥාවෙන් දකින කෙනා සෝතපන්න වෙනවා අනිත් එක්කෙනා ප්‍රඥාවෙන් දැකලා නිදහස් වෙච්ච කෙනා රහත් වෙනවා නිදහස් වීම කියන්නේ සංකතයම සංකතය තමයි සම්පූර්ණයෙන්ම වාරස්තන් මාර්ග සංකතය ඉන්දර්ම සංකතය ඒ සියල්ලක් මෙක්මීම තමයි නිවීම කියන්නේ නමුත් මේ සංකතවල මේ ස්වභාවය මේ ආරෂ්ඨාංග මාර්ගය නැත්නම් ඉති ධර්ම බල ධර්ම පොච්චක ධර්ම මේ සියල්ලම සංකත බව දැකීමෙන් තමයි දක්වා දෙච්ච කෙරේ. නමුත් මුල මුලදි ගත්තාම ඉන්ද්‍ර ධර්ම වල මේ සමුදයක් හොයන්න දෙයක් නැහැ. මොකද එයාට ඉස්සර ඉන්ද්‍ර ධර්ම ඇති කරගන්නට මේ ලෝකයේ තුල ස්වභාවය ප්‍රයත්නද. මේ ලෝකයේ තුල මේ හේතු වල ධාම නියයි. එහෙනම් ඒක හොයනකොට එයාට නිරෝධය ගැන නුවණක් ඇති වෙනවා. අපි මුලින්ම නිවන් දකින්න කොහොමද සංකල්පයක් එක්කනේ අපි එන්නේ. මොකද මේ දුක නැතිවීම නිවනයි කියන තේරුම් ගැනීමත් එක්කනේ අපි මේ නිවන් දකින්න බයන්නේ. එතකොට එහෙනම් ඒ හැඟීම මුලින් තියෙනවා. ඊළඟට ධර්මයේ අහලා යා හොයනකොට අර හැකීම අත්හැරලා දාලා මේ බුදුරණන් කියපු න්‍යාය හොයනකොට සමුදය හොයනවා. සමුදය හොයච්ච දැන තියන නිරෝධය කියන කාරණාව පටහ ගන්නවා කියන වරත් එක්ක. ඊළඟට අදවසාන්ත බොම් පින් තව ප්‍රශ්න කීපයක් තියෙනවා පසු අවස්ථාව ගන්න තෙරුවන් සරණයි. හොඳයි කල්ලාමිතුරනි වෙන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔව් ප්‍රශ්න තියෙනවා ඉදපත් කරන්න පුළුවන්. ඊට පස්සේ ස්වාමිනාතර ලලිත් මහත්තයා ඉස්සර ආපු ප්‍රශ්නේ මේ ජීවිතයක් කියන්නේ මරණයෙන් පස්සේ විඥානයක පැවතීම ගැන ආපු ප්‍රශ්නේ වාචාන්තර පැහැදිලි කරා ඒකේ අර මේ ජීවිතේ නාම රූප නිසා විඥානයත් එතකොට ඊළඟ ජීවිතේ නැත්තම් භවයේදී ඇති වෙන නාම රූප නිසා විඥානයේ වෙනසක් තියෙනවා කියන එක පොඩ්ඩක් තවතර පැහැදිලි කරන්න පුළුවන් තේරුම් ගන්න. සරණයි. ඒකෙන් මම පැහැදිලි කරේ අපි ඊළඟ ජීවිතයක් කතා කරන්න යනකොට අපි කතා කරන්නේ අර පුජ්‍යල සංකල්පයත් එක්ක එක්කම ලෞකික සම්මාදිටියත් එක්ක මේ පුජ්‍යලයේ කියන ගමනක් එක තමයි මේ ජීවිතේ ජීවිතේ කතා කරන තැනදී අපි කතා කරන්නේ. ඊළඟ ජීවිතයේදී මේ ස්වභාවයේ හැමතැනකම පටිච්චසමුප්පාද න්‍යායත් එක්ක මේක දකිනකොට අර පුජ්‍යල ස්වභාවය කතා කිරීමක් නෙමෙයි තියෙන්නේ. දැන් ඊළඟ ජීවිතයක් කතා කරන්න යන තැනදී අපි අර මේ පටිච්චසමුප්පාදේ හේතුඵල ධර්ම වෙන එක නෙමෙයි. ඒ කියන්නේ අවිද්‍යාවත් කරගෙන මේක සකස් වීම මේ හේතුඵල සම සකස් වීම කියන එක නෙමෙයි පුජ්‍යලීක. ඒ කියන්නේ අවිද්‍යාව තණ්හාව නිසා ගොඩනගන පුජ්‍යලිය. මෙන්න මේ ගොඩනගිච්ච පුජ්‍යල හතර ගමන් කරනවා. ඒතර පුජ්‍ය සංකල්පෙත් එක්ක තියෙන්නේ. හේතුඵල සම කතා කරනකොට මේ අතීතේ හිටියද නැද්ද අනාගතේ ඉන්නවද නැද්ද නැත්නම් මේ යන ගමනක් යන පුජ්‍යලයක් ඉන්නවා කියන ඉතිල්ලක්ම කතා කරන්න බැරි වෙලා යනවා. මොකද මේ හැමතැනම තියෙන විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් අවිද්‍යා සංකාරපත් කරගෙන. දැන් අපි දැන් මෙතනදී මම කටහඬ ඇහෙනකොට නැත්නම් වට මොකක් හරි පේනකොට එතන ඇහෙන්නේ නැත්නම් පේන මේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ අවිද්‍යා සංකාර පදනමත් එක්ක නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් එක්ක ඔන්න කිච්ච මේ පටිච්චසමුප්පාද නිසා මේ සත්‍ය දැක්කේ නැහැ එතන පටිච්චසමුප්පන්න බවක් බව ඒ නිසා කුජලයේ ගොඩනගල ගොඩනගිච්ච කුජලයට මට සත්‍යයක් නැත්නම් මට රූපයක් පේනවා කියන වැටමක් තියෙනවා. ඒ පැවැත්මත් එක්ක තමයි මේ කුජලයේ ඊළඟ ජීවිතයට යනවා ආ ඊළඟ ජීවිතයට යනවා කියන කාරණාව තියෙනවා. අවිද්‍යාසහගත කුරුස පුක්කල පුඤ්ඤාචේ සංකාරං උපසංකරති අපුඤ්ඤාචේ සංකාරං උපසංකරති ආර්ධාචේ සංකාරං උපසංකරති පුඤ්ඤතෝයන් වතු විඤ්ඤාණ අපුඤ්ඤතෝයන් වතු විඤ්ඤාණ ආනිච්ච වතු විඤ්ඤාණ. එතන ඒ විදිහට පැහැදිලි කරන්නේ මේ පරිවර්තන සූත්‍රයේ තුලදී අවිද්‍යාව සහගත පුරුෂ පුද්ගලෝ. එතකොට අවිද්‍යාව සහගත පුරුෂ පුද්ගලයා ගොඩ නැගිලා. අවිද්‍යාව පත්‍ය කරගෙන හේතු ප්‍රබදාම දැක්කම අද නිත්‍ය සංදුක්ඛ සදනත්තා වෙන්නට ඕනේ. මම කියලා ගැනීම නෑ. ඇයි අවිද්‍යාව පත්‍ය කරන එක සකස්ව දැක්කා. නමුත් අවිද්‍යාව සහගත පුරුෂ පුද්ගලයා වෙනකොට එතන පත්‍ය ස්වභාවය දැකලා නැහැ. එතන ඉස්සරහ කියලා ගැනීම තියෙනවා. මම ඉන්නවා කියලා ගත්තා ඒ පුද්ගලයා ගොඩ නැගිලා. අන්න එයා පුඤ්ඤාංච සංකාරං අபிසංකරවති අපුඤ්ඤාංච සංකාරං අபிසංකරවති ආනිච්ච පුඤ්ඤ සංකාරං අபிසංකරවති එතකොට ඊට අනුව විඥානයක් ඊළඟ ජීවිතේට උපදිනවා කියන කාරණා තමයි ගමනක් යනවා කියන කාරණාට ඒක උදාහරණයක් කියන්නේ එතකොට ඒක ලෝක ලෝකයේ තුල ලෞකික සම්මාදිට්ඨිය මත සිදුවෙන ක්‍රියාවලිය. අතන කතා කරද්දී හේතුඵල ධම කතා කරනකොට ඒකත් ඒ සියලු දේවල් ඉක්මවීමක් තමයි ඒ ಜಾති ඉක්මවනවා ජරා මරණ ඉක්මවනවා මේ සියල්ලම රහතන් වහන්සේ ඉක්මවනවා අවිද්‍යාව සිත් විරාග නිරෝධයත් එක්ක. ඉතින් වස්සන්නේ. ඇදලි ස්වාමීන් වහන්සේ හොඳයි කලයන් මිත්‍රයන්ට තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් එහෙම නැත්නම් අවතරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ එතකොට මේ දැන් සෝවාන් ඵලයට පැමිණිච්ච කෙනෙක්ගේ දැන් ඒ වගේ අවස්ථාවකදී මේ පටිච්ච සමුප්පාදය ගැන කොහොමද සඳහන් කරගන්න පුළුවන්? ඒ කියන්නේ ඒ කියන්නේ ඒ සම්පූර්ණ පටිච්ච සමුප්පාදය එතෙන්දී දැන් මේ සෝවන් වෙන්න කලින් කෙනෙක් අපි ගන්න විදිහට වැඩ කරන විදිහට මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියම යෙදෙනවද ස්වාමීන් වහන්සේ නැත්නම් ඒකේ කොහොමද මේ දෙකේ වෙනස වෙන්නේ ස්වාමීන් වහන්සේ? දරව සරණයි. කික් පටිච්චසමුප්පාදයේ සෝතාපන්න උනත් සත්‍යන උනත් ඔක්කොම එකයි. අනාගාම උනත් කියනවා. රහතන් වහන්සේගෙන් නිරුද්ධ වෙලා කියනවා. වෙනස තියෙන්නේ සෝතාපන්න කෙනා සකදාගාම කෙනා අනාගාම කෙනා පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් බව දකින්න එක. පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් බව දකින්න එක තමයි වෙනස කියන්නේ. ඒකනේ අනිත්‍ය අනිත්‍යයි කියලා කියන්නේ මේ හේතු නිසා හටගත්ත ඵල කියන මේ හේතුඵල ධමයක් තියෙනවා. මෙන්න මේක දකින්න ඔය. එහෙම නැතුව පටිච්චසමුප්පාදයේ කිසි අංගයක් නිරුද්ධ වෙලා නැහැ. සියලු අංග හැමෝම පවතිනවා. සත්‍ය ඥානයත් එක්ක තමයි සාවෙන මේ දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධය සත්‍යයි, මාර්ගය සත්‍යයි කියන සත්‍ය ඥානයත් එක්ක එයාගේ නුවණ තියෙනවා. ඒක මාර්ගයට මාර්ගයේ කියන අරිෂ්ඨක් මාර්ගයට ප්‍රදර්ශනවා ඒකේ ක්‍රියාකාරී තියෙනවා. පටිසම්පාදයේ මෙන්න මේ ක්‍රියාකාරී තියෙන බව නුවණ තියෙනවා. දැන් අටවල් සූත්‍රය පැහැදිලි කරන්නේ. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? පටිසමුප්පාදේ සමුදය දකිනවා. එතකොට නැත කියන කන්තේ දුර වෙනවා. පටිසම්පන්න නිරෝධය දකිනවා. ප්‍රඥාවෙන් දකින්න බෑ. ඇත කියන අන්තේ දුර වෙනවා. ඒතර ඇත නැත දෙකම දුර වෙන්නේ ප්‍රඥාව තුළින් අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ ක්‍රියාවලිය සිදුවන බව දැකීම මිසක් අවිද්‍යාව නිරුද්ධ වීම නෙවෙයි. පුතජන කෙනාගේ පටිච්චසමුප්පාදයක් අතර කතා කරන්න ඒක අදාළ නැහැ. මොකද එතන උච්චලිය නිර්මාණලා තියෙන පටිච්චසමුප්පාදන බව නොදැකීම. පටිච්චසමුප්පාද ක්‍රියාකාරීත්වය බව නොදැකීම නිසා ඒක දන්නේ ඒ නොදැකීම නිසායි ඔහුට මේ මේ සක්කායදිට කරන්නේ. පටිච්චසමුප්පාද ක්‍රියාවලිය බව දැකලා අන්න සක්කායදිට කරන්නේ. පරිසම්පාද භක්‍රියාවලිය දැකලා පරිසම්පාද ඉක්මවන තියෙනවා. සාකන්න බැරි කියලා යනවා සියලු ඉක්ම සියලු පැනවීම ඉක්මවනවා. ඉතින් අර මම මෙයාගේ පරිසම්පාද අරයාගේ පරිසම්පාද කියන එහෙම එහෙම කතා කරන්න බැරි වෙනවා. පරිසම්පාදේ කියන කාරණාව නොදකීම මතයි පුජ්‍යලේ ඉන්නේ. පරිසම්පාද ක්‍රියාකාරීත්වය නොදකීම මතයි සංකාදිත්‍ය පිට පුජ්‍යලේ කොටගෙන සංසාරේ ගමන් කරන්නේ. පරිත්‍ම්පාද ක්‍රියාවලියක් බව දැක්කම ඔබ දකින මේ පැවැත්ම බොරුවක්. නමුත් පැවැත්ම සිදුවෙනවා. මොකද හේතු ටික තියෙනවා. නමුත් මේ හේතු නිසා මේ ඵලය තියෙන්නේ කියලා දකිනවා. නමුත් හේතු දුර වෙන්නේ. හේතු දුර වෙන හික්මෙන්ද එනවා. මේ හැම මොහොතකම දකින්න එනවා මේ හේතු ඵලයක්. හේතු ඵලයක් බව දකින්න නුවණ හටගන්න. ඒ නුවණින් දකිමින් දකිමින් යා හික්මෙන් යනකොට අනිවාර්යෙන් කොන්දරියක් නිවෙනවා. මොකද හේතු ටික බොරුවක් තියෙන නුවණයට තියෙන නිසා. ඒකයි පරිමාත්ම හතරක් ඇතුළත යන්නේ වෙන බව බුදුරණවහන්සේ දේශනා කරන්නේ මේ සත්‍ය පදනම හේතුඵල දහම් පදනම දැකලා මේ ආත්මයක් තියෙනවා කියන ගැනීම වරුවක් බව තමා තුළින් ප්‍රත්‍යක්ෂ කරන නිසා. ත්‍රිවස්තරණයි. හොඳයි ස්වාමීනාත වොම්පින් ස්වාමීනාත ඒතර අර ඔබ වහන්සේ මුලින් සඳහන් කරා දලත මහත්තයේ ප්‍රශ්නේදී මේ අපපටිත් විඥානය කියන එක ඒක මොකද්ද ස්වාමීනාත? ඒතකොට ඊතර විඥානයක් ඒතකොට සඳහන් වෙනනේ ඒක මොකද්ද ස්වාමීනාත? ත්‍රිවස්තරණයි. දැන් රහතන් වහන්සේ ඇත්තටම විඥාන ගැන කතා කරන අනිදර්ශන විඥානේ ඒක ඇතර විවහාරයක් විතරයි. අනිදර්ශන නිදර්ශනයක් නැතුව විඥානේ කතා කරන්න බෑ. නමුත් ලෝක විවහාරයේදී කතා කිරීම තියෙනවා. අනිදර්ශන විඥානේ කතා කරන යත්තා පොච්ච පාට විදේජ වායන ගහදති. ඊළඟට දික කොට උස මහත මේ සියලු දේවල් පැනවීම ඉක්මවපු විඥානයක කතා කරනවා. ඒ විඥානය ගැන කතා කරන්නේ අනිදර්ශන නිදර්ශනයක් නැති. මේ නිදර්ශනයක් නැති තැනකදී ඒ පුජ්‍යලානුපදය රහතන් වහන්සේ තුලදී ඒ නිදර්ශනය දෙන්නත් බෑ දැන් දැන් බැලුවා දැන් අපි බැලුවොත් මේ කොටල සූත්‍රය අදාළව දැන් රතනවාසේ රූප දකින්නකොට මේ රූප හඳුනා ගන්නවා එහෙනම් විඥානේ නාම රූප හඳුනාගත්ත ප්‍රවැත්මක් තියෙන්නේ නමුත් දැන් එතන අතන පැහැදිලි කරලා විඥානේ නාම රූප නිදර්ශනයක් නැහැ ඒකට හේතුඵල ධර්ම කතා කරනකොට කතා කරන්න බෑ නිදර්ශනයක් නේන හේතුඵල ධර්ම ඉක්මෙව්වා එතකොට හේතුඵල ධර්ම ඉක්මෙව්වා කියන කාරණාව තමයි විඥානේ ස්වභාවය මේ පැහැදිලි කිරීමත් එක තියෙන්නේ දැන් අර කේවද සූත්‍රයේදී පැහැදිලි කරනවානේ බුදුන් වහන්සේ අර වික්ෂුවක් ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවානේ දිව්‍යවරුන්ගේ ප්‍රශ්නයක් ගිහිල්ලා පටවිය මොකද වටිනුත්වන්නේ මොකද කියලා ප්‍රශ්නේ වැඩි කියලා බුදුන් වහන්සේ ප්‍රශ්නේ වැඩි කරනවා ඉස්සල්ලාව පටවිය ආපෝතය නොපීටන්න කොහොමද කියලා නිරුද්ධ වෙන්න තියෙන දෙයක් නොපීටනවා නම් පීතියම නොපීතියම තියෙන්නේ එහෙනම් නොපීටන්නේ කොහොමද අනිදර්ශන විඥාන අනිදර්ශනේ අනිදර්ශනේ කියලා නිදර්ශනයක් දක්වන්න වෙයි අනාරහත් ප්‍රබන්ධ අරහත් කියන කතා කරන්නේ අරහත්යේදී නිදර්ශනයක් නැහැ නොපීඩීමක් තියෙන. පීඩීමක් නැහැ. එහෙනම් සසර ගමන් කරනවා කියන්නේ පීඩීමක් තියෙන. පීඩන්නේ සත්‍ය දකින්න තියෙන. සත්‍ය දකිනකොට පීඩීමක් නැහැ. ඒක විවහාරයක් තියෙන දැන්. නිබ්බාන සූත්‍ර ගත්තොත් එහෙම ඒක උදාන පාළිය නිබ්බාන සූත්‍ර පැහැදිලි කරන්නේ අසංකතයක් ගැන වෙන සංකතයක් නිසා. එතකොට සංකතය ඉක්මේව අසංකතය කියන්නේ. ඒක අසංකතය කියලා පැනවීමක් තියෙන. අත්‍යබික්ක තනලායතන. මොකක්ද ආයතනය කියලා කියන්නේ මේ මේ පට ව්‍යාපෝ තේජෝ වායෝ ආප්පා විඥාන රකිලක් නැති. නැති එක කියන එක වෙයි තියනවා කියන කණීම නෙමෙයි. තියනවා කියන කාරණා ඉක්මෙව්වා කියන්න කියන්න වෙනවා මක්ක. මේ අපි ගත්ත සංකත ස්වභාවය ඉක්මෙව්වා කියන එක කියන්න වෙනවා. හැබැයි මේ සංකත ස්වභාවය ඉක්මෙව්වා කියන එක තියනවා කියන එක ඉතිරත්ත දෙනවා නෙමෙයි අරක විවරයක් කියන්නේ. ඒක අපපතිත්‍ත විඥානය කියලා කියන දොන අහතන වහන්සේගේ ස්වභාවය ඉක්මතු කිරීම. දර්වස්ස බොම්බින් තරම් වෙනවා. තව එක ප්‍රශ්නයකට දෙකකට විතර අවස්ථාව තියෙනවා කල්යාණ මිත්‍රයන්ට යමක් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නැහැ. මන්තරවන් සර්ණයි දලවත මාතේ සමහර ලාවට දැන් මම මේ ධර්ම කාරණා ඉදිරිපත් කරනකොට මටම සමහර ලාවට හිතෙනවා මේ මේ කියපු කාරණා මේ හරියටම තේරුණාද දන්නේ නැහැ කියලා. මොකද හේතුව සමහර කරුණු මේ ගොඩක් මේ අපි හිතන්නට පැත්තක් එක්කම මේ කතා කරේ. ඉතින් ඒ නිසා මේ නොතේරුණ කාරණා තියෙනවා නම් ඒක හණේක ගොඩක් වැදගත්. මොකද මේ තවත් කතා කරනකොට ගොඩක් ඩවුන් කරගන්න පුළුවන්. ඒ නිසා මේ ගොඩක් මේ අනිත් අය දැන් අද දැන් අද විතරක් නෙමෙයි සමහරවිට ඊළඟ දවසේ හරි සාකච්ඡාවක් කරනකොට මේ සම්බන්ධයෙන් නොතේරිච්ච කාරණා කතා කරනවා නම් ගොඩක් වැදගත්. ඒක ඇත්තට මටත් වැදගත්. මේ සියලු දෙනාට වැදගත්. මොකද මමත් එක්ක කතා කරනකොට මටත් සමහරවිට ඒක මේ තවත් විමසන්නට ඒක ලොකු උපකාරයක් කියනවා. මම මේ විමසන තේරුම් ගත්ත මේ කාරණා ඒ ඉදිරිපත් කරනකොට මේ මට හිතෙනවා මේ මේක මේ මේ කියන ක්‍රමයට ඊට අදාළව තේරුම් ගැනීමක් ගන්න ඒ චින්තනෙ මෙහෙවලා තියෙන්න ඕනේ. එහෙම නොවුනහම අපිට එතන ප්‍රශ්නයක් අනිවාර්යයෙන් මතුවෙන්න ඕනේ. මේ මතුවෙන කාරණා අපි සාකච්ඡා කරනකොට තවත් මේක ඉරවුල් වෙනවා. ඉතින් ඒ නිසා මේ මොනවා හෝ පැහැදිලි නැති දෙයක් තිබුණොත් ඒක කතා කරන එක මටත් ඔයාලටත් ඔක්කොටම හොඳයි. ඒ නිසා මේ ඕන වෙලාවක කාරණාව ඕනම සාකච්ඡාවකදී අහන්න දරුවස්සන. තිරවසන සරණ සරණස්ත කල්ලාණ මිත්‍රන්ගෙන් ප්‍රශ්නයක් එන්නේ නැති නිසා මම ප්‍රශ්නයක් හොඳයි ශ්‍රීමති මහත්මිය අහන්න. පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඔබ පැහැදිලි කරා අපටිතිත විඥාණය ස්වාමීන් වහන්සේ ඒක ගැන කියනකොට රූප වේදනා සංඥා සංකාරවල පිහිටපු නැති විඥාණය අපටිතිත කියලා කියන්න පුළුවන්ද? ඒ විදිහට කියන එක හරිද? තෙරුවන් සරණ. තෙරුවන් සරණයි. ඔව් එහෙම කියන එක හරි. ඉතින් එහෙම කියනකොට රූප වේදනා සංඥා සංකාර වලින් තොර විඥානෙ පිළිගැනීමක් නැහැ. එහෙනම් හිතන නිවීම විතරයි. ඒකට පැවැත්ම කියන්නේ රූප වේදනා සංඥා සංකාර වල පිළිගැනීමක්මයි විඥානෙ. ඒක නම් පැවැත්ම. දැන් පැවැත්ම ස්වභාවය විස්තර කරනවා. පැවැත්ම විස්තර කරන්න ඕනේ. විස්තර කරන විස්තර ගන්න කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර වල පිළිගන්නේ නැහැ. ඒකට පිළිගන්න නැතුව වෙනව තියනවා කියන කාරණාව නෙමෙයි එතන ඉස්මතු. ඒතර පිළිගන්නේ මේ අර කාරණා හතර විතරයි. ඉතින් මේක ඉක්මවුවා කියන එක විවාද ගන්නවා කියන්නේ. දරුවක් කරන්නේ. තිරුවන් සරණයි ශ්‍රාවනවාස මම ශ්‍රාවනස අවසාන ප්‍රශ්නේ විදිහට මේ මෙහෙම ප්‍රශ්නයක් අහන්න ශ්‍රාවනස මට ටිකක් වෙලා යයි ගොනු කරගන්න මේත් ශ්‍රාවනවාසට මම කලින් සඳහන් කරා වගේ අප කල්යාණ මිත්‍රෙක් එක්ක සාකච්ඡා කරනවා මම දවල් වරුවේ ඒක අපි නිකන් කතා කරපු දෙයක් පෙර අවස්ථාවක ශ්‍රාවනවාස අපි අර අපි බොහොම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවනවාසයේ දේශනාවක් ශ්‍රවණය අකින් කරගෙන විස්තර කරලා ගත්තා ඉතින් ඒක බොහොම හොඳයි ඔස්සේ තමයි මම අර කලින් කිව්වේ ශ්‍රාවනවාස අපි අර මේ බාහිරව සතර මහා භූතයන්ගෙන් ඇත්තයි ඇත්තයි ගත හැකි දෙයකට මේ තණ්හාශා තණ්හා උපාදාන කිරීම නිසාම මේ හදාගත් මේ තමයි මේ જાතියක් ඇති කරගන්න කියන දේ. එහෙමනම් මේ මරණය කියන දේ පවා මේ සිදුවෙන්නේ කොහොමද? මරණයක් ඇති වෙන්නේ කොහොමද? මරණය කියන දේ කොයි ආකාරයකද තියෙන්නේ ආදි වශයෙන් ওই දේවල් කතා කරස්වන්නත්. ඒතකොට දැන් අද <laughs> අද දවල් වලදී යාළුවොත් එක්ක අපි කතා කරනකොට අපි කතා කරන අපි දෙන බොහොම සරලව හිතවත්ව කතා කරන්නේ. ඉතින් ඉතින් මේක දැන් හරි දැන් අපිට හොඳට තේරුණා. උන්වහන්සේ කියපු දේ හොඳටම තේරුණා. එහෙම වුණාට දැන් මම මේ වෙන සරල සරල විදිහට අහන්නේ අපි හැමෝටම. එහෙම වුණාට දැන් ඉදිරියට දැන් මගේ දුව ඇවිදගෙන එනකොට මම ගන්නෙ නෑනේ මේ මේ ඔය කීප විදිහට මේ භූතයක් මේ ඇවිදගෙන එනවා. සප්‍රමා භූතෙන් ඇති දෙයක් කියන එක එන්නෙම නැහැ. එන්නෙම මගේ දුව කියලා. එතකොට මේ මේ වැරදිලවත් මගේ දුව පොඩ්ඩක් නොණ්ඩි ගහගෙන ආවගෙන ආ මොකද උනේ කකුලට කියලා ටක් ගාලා ඉස්සරහ පැනලා දුවයි. නමුත් මේ ඊට මොහොතකට කලින් අර මහා ලොකු ධර්මයක් කතා කරන කෙනා හොඳට ඒ කතා කරපු දේ ඉස්සරහත්මකව තේරෙනවා. විශ්ලේෂණය කරන්න පුළුවන් කාටද කියලා දෙන්නත් පුළුවන්. එතකොට දැන් අද අද මේ කතා කරපු දෙයත් එක්ක සම්බන්ධ හින්දා සාන්නාස මම මේ විදිහට අහන්නේ ඔබ වහන්සේ අපිට සිතා කරා හැයි ඇහැයි රූපයයි ගත්තන් පස්සේ මොකද්ද මේ මෙතනදි සිද්ධ වෙන්නේ කියලා මේ ඡන්දේ නිසා ඒක තමයි මේ ගැටේ කියන කාරණාව පැහැදිලි කරා. ඊට සවනස එතකොට මේ ඒ වුණාට ඒ දෙ වෙන්නේ නමුත් මේ මොකද මේ කියලා මොකද මේ කියලා හේතුව වෙනකොට ඉතින් අපි අපි ඉතින් කතා කරන ඔයකුත් දේවල් මොකද මේ මොකද මේ කියලා. ඉතින් අන්තිමට නෙවෙයි යම් කිසි අවස්ථාවක් අපිට කියන්න කියුණා මේ මේ මෙතන ඉඳලා නම් මේ මේ මේ දැන් මේ ගිහිල ජීවිතේ මෙතන ඉඳලා අර මේ කියන්නව හැමදේම කරමින් යා හැකි දැනගත හැකි සීමාවක් තියෙනවා. මේක දැනගැනීම පමණයි මෙතනින් මෙහාට මේක මේ සඳහා නම් කිසියම් ආකාරයක අභිනික්‍රමණයක් කරන්න වෙනවා අතහැරීමක් හිතුව කියනදී. හැබැයි ඔක හුඟක් අය විරුද්ධත් වෙනවා. ඉතින් එහෙම මේ මොකද මෙතනින් නම් කරගන්න පුළුවන් දේවල් කරගන්න ඕනේ නේද? ඔයාගේ ආදීනෝකුත් කතා කියයි. නමුත් යම් කිසි කෙනෙක්ගේ ඒකායන පරමාර්ථයේ පූර්ණ වශයෙන් සත්‍ය අවබෝධ කර ගැනීම නම් මේ සීමාව කඩාගෙන යන්නත් වෙයිද කියලා තැනකට වගේ අපි ආවා. මොකද මේ කොච්චර සුත්‍රමය වශයෙන් දැනගත්තත් අපිට මේ යන්න බැරි. ඉතින් සයනස ඒ ආකාරي කතාවක් උනේ. ඉතින් අන්තිමට ආයිසලයක් කතා කරා මේ දැන් ඔබ වහන්සේ දැන් අද අපිට කියලා දුන්න කල්පිත වගේ මොකටද මේ මේ දේ කරන්නේ? දැන් මේ දැන් මම මේ දැන් හොඳට කාලා බීලා ඇඳලා ඉන්නවා. දැන් මේ ඔක්කොම නතර කරලා එක කැලෑගත වෙලා එහෙම නැත්නම් දැන් මේ විදිහට ඉඳලා හරි කවන්නේ උදේ පාන්දර නැගිටලා භාවනා කරගෙන මොකටද මේ මේ මේ මේ ලබනාත්ම ඉපදෙන පියදාසට මේ ජීවිතය සාර්ථක කරන්නද මම මේ මේ කටයුතු කරන්නේ මොකද දැන් මේ ඉපදෙන්නේ මමත් නෙමෙයි කියනවනේ කියලා ඔය ආකාරයේ සරල ප්‍රශ්නයකුත් අපි අගට දාගත්තා. ඒක දාගත්තේ ස්වාමීන් වහන්සේ ඔය තුන හතරම එකතු කරාන් පස්සේ අපිට මේ කිසියම් චිත්‍රයක් ගන්න පුළුවන්. අපි මේ කරන දේ මොකද්ද? කළ යුතු දේ මොකද්ද? දැනගත යුතු දේ මොකද්ද? කොහොම මොන නිසාද මෙච්චර දුරට? සානස් අපි මේ ඔකට සරල දේවල් ඇහුවට මේ බොහෝ අවුරුදු ගාණක් මේ ධර්මයේ කතා කරන්න උත්සාහ කරන අයනේ. එන ධර්මයේ කතා කරන්න, ඉගෙන ගන්න, තේරුම් ගන්න. ඇයි මේ මේ කඩාගෙන යන්න බැරි මොකද්ද මේ තියෙන්නේ? කොතනද මේ මේ සියුම් තනක් තියෙනවා නම් කියන කාරණා සානස්. අද සාකච්ඡා කරපු තරම් දුරට ගැලපෙනවද දන්නේ නැහැ සානස්. මම හිතනවා අවසාන වශයෙන් මේ වගේ පැත්තක් ඔබ වහන්සේගෙන් අහලා දැනගන්න සරණයි. සරණයි. මේ එතනදි තින් අර ඇත්තටම අර මම විතර කියන කාරණාව වගේ අපි මූලිකව අහු වෙන්නේ මේ මම කරගන්න වැඩි කියන්නේ මම මේ තණ්හා සංකාරය ගමන් කරගන්න මම යමක් කරනවානේ කියන්නේ මම තණ්හාව මුල් කරගෙන මම කාමය මුල් කරගෙන මම මොනවාරි මුල් කරගෙන කරන දේ තියෙනවා. එතකොට ඒක දුරු කරගන්න පුජ්‍යලේකට ඒක සාමාන්‍ය කෙනෙකුට බෑ ඉතින් ඒක මොනවාරි බලෙන් ඒකන හිත හිතාම ඒක නැතිවම දුරු කරන්න පුළුවන්. එතකොට එහෙම දුරු කරන කෙනාට මේ බ්‍රහ්ම ලෝකයට ප්‍රතිපදාවක් ඒ විදිහට සකස් වෙනවා. දැන් මේ විසාකමෝපාතිකාව ළඟට අනාථ බෙන්දිලෙක් තමා සෝතපන්න වුණා නමුත් ඒකට ඒ ඔක්කොම ගත කරා අර කාමයන් අයින් කරේ නැහැ කාමයන් එක්ක හිටියා නමුත් ප්‍රඥාව තිබ්බා ඒකත් එක්ක මේ බ්‍රහ්මලෝ මේ මේ දිවි ලෝක කියලා ඉපදිලා ආත්මයෙන් කමර කියලා කරනවා එතකොට එතනදී මේ තියෙනවා කියලා අපි තියෙන දෙයකට නෙමෙයි කරන්නේ අපි අතර බලෙන් දුරු කරන්න යනවා කියන්නේ මේ තියෙන දෙයකට තමන් අර කලින් හම් ප්‍රශ්නේ මම අර කිව්වේ මානසිකව දාගන්න දෙයක් කියන කාරණාව අපි මේ තියනවා කියලා අරගෙන ඉවරයි. මම දාගන්න දෙයක්. අපිට අහුනේ නැහැ මානසිකව දාගන්න වකින කාරණාව පව ඇති උනේ මේ සත්‍ය දකින්න නැති නිසා කියන එක. එතකොට එහෙනම් අපි අර ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළින් මේ පටිච්චසමුප්පාද න්‍යාය අත්දින්නට ඒ කාරණාවට කලින් අපි හොයන්නට ඕනේ මම මේක නැති කරන්න නෙමෙයි ඒ කියන්නේ දැන් මගේ දුවට තියෙන ආදරේ කරුණාව කියන එක කියන්නේ ආදරය මේ ලිංගතුකම නැති කරන කාරණාව නෙමෙයි ඇයි මේක ඇති වුනේ කියන එක. එතකොට ඇති වුනේ ඇයි කියන කාරණාව හොයනකොට අපිට නැති කරන්න අවශ්‍යතාවයක් නැති කරන්නේ මම. මොකද අපි අර මම සංකල්පකින් දාගන්නවා කියලා ගත්තනේ. නැති කරන්නේ මම. ඇති වෙච්ච හැටි හොයනකොට අපට අහුවෙන්නේ මෙන්න මේ හේතුඵල ධර්ම. ඒක එකපාරට අහුවෙන්නේ නැහැ. එතකොට අපට මේ දුව කියන කාරණාව මම නිසා ඉපදිච්ච බව. ඒ කියන්නේ මම ඊ දුවයි කියලා බෙදාගත්ත නිසායි මම මේ දුවට ආදරයක් ඇති කරගෙන මේ යන්නේ කියන කාරණාව අහුවෙන්නේ. එතකොට ආදරේ තියෙද්දිම ඔහු නුවණින් දකිනවා මේකට දැඩිව නොයා. දැන් ශාක මහපාසිකාවට එක අවස්ථාවකදී මේ ධර්ම මුණුපුරව බැලනට පස්සේ මේ ඔක්කොම දඹදිවෙන සියලු මුණුපුරෝ මේ ධර්ම මුණුපුර මුණුපුරට කැමති වුණා. ඒ ආදරේ ගොඩක් වැඩි. සිහිය මොකද වශයෙන් තමයි මේ ඒ දුක ඇති වෙනවනේ කියලා තේරුම් ගත්තේ. එතකොට එහෙනම් මේ අර නොවන දිවිච්ච නිසා ඒර නොවන කියන කාරණාව ඇති වුණාම ලෝකයේ තුල ජීවත් වීම දුර වෙන්නේ නැහැ. ඒක දුර වෙන්නේ නුවණ ඇති වෙලා කෙලින්ම නිවෙන තැන. නැත්නම් අනාගාමී කෙනාදී මේ දැන් අත්තක අත්තාලෝක උග්ග චිත්ත ගෝපිතර වගේ ඒකන්තිය මේ කාමෙන් ඔක්කොම අයින් කරා. මොකද කාමෙන් එක ජීවත් වෙන්න බෑ. ඒ සංකල්පයක් දෙන්න බෑ. ඒක සංකල්පයක්. ඒ සංකල්ප දෙන්නම විදියක් නැහැ. ඉක්සුනට දුක් කළද. මුත් එතනින් මෙහා කෙනාට එහෙම එකක් නැහැ. එයාට ජීවිතය ගත කරන්න පුළුවන්. හැබැයි අර නුවණ කියන කාරණාව අපි ප්‍රායෝගිකව අනිවාර්යයෙන්ම යන්නට වෙනවා. ඒක ඇති කරගන්න මාර්ගයට යන්නට වෙනවා. ඒක අර අපි සංකල්ප වශයෙන් දාන දෙයටත් වඩා ඉක්මන දෙයක්. මේක සංකල්පයක් කියලා දාන දෙයටත් වඩා ඉක්මන දෙයක්. ඒකට මේ සංකල්පයක් දාන්නේ ඇයි කියන කාරණාව සාපස්තර යන්නේ. එහෙම හොයනකොට අපිට මේ ආර්ය සත්‍ය යම් කේතනකදී අහුවනවා නම් අන්න එතනදී තේරුම් ගන්නවා මේ ලෝකේ ඇතිවෙන්නේ දුක, පවතින්නේ දුක, නැතිවන්නේ දුක කියන එක. එතකොට දුකක් ඇතිවන්නේ සත්‍ය නොදකින නිසා, දුකක් නැතිවන්නේ සත්‍ය දකින නිසා. ඒකේ මාර්ගයේ මේ වැඩ පිළිවෙල කියන එක. ඉතින් එතන ඉහාට ඒ ඇත්තරම දැන් බලන්න පොඩ්ඩක් කල්පනා කරලා සුනිත සෝපාක වගේ අය පුංචි දරුවෝ සමහරවිට දෙකට දුප්පත් අය මේ මේ ඒ කාලේ බ්‍රාහ්මණ ධර්මයක් ඇති කරගන්න ඔයාලට වරන්නේ නැහැ. එතකොට කිසිම දැනුමක් නැහැ සමාජය තුළ. බුදුරණවහන්සේගේ පුංචි වචනයකින් දෙහිසින් එලා චින්තනයක් ඇතිරෙවුවා. හතරවල අරහත් ඉරපත් වෙනවා. එතකොට මේ පොඩි දැනුම් පටන් ගන්න තියෙනවා. හැබැයි ඒ පුංචි දේ දකින්නට අපි තුල ගොඩනගෙන්නට අවශ්‍ය දෙයක් තියෙනවා. අන්නේ දේ ගොඩනගෙන්න තමයි බුදුරණවහන්සේ කියන මේ සියලු දහම් පරිත්‍යායවල නිවැරදිව තේරුම් ගන්න අවස්ථාවේදී ඒක නිවැරදිව තේරෙනකොට අර න්‍යාය වටහා ගන්නවා. මම උදාහරණයක් කියනවා විතරම මේ ඥාන අනුකරණී ගණනක් කරන ගණිත ගැටලුවක් උපමා කරගෙන මේ අපට ගණිත ගැටලුව ප්‍රකට වෙන්නේ චිත්‍රයක් විතරයි න්‍යාය දන්නේ නැහැ. ඉතින් න්‍යාය දැනගත්තොත් චිත්‍රයක් බව ප්‍රකට නැතුව මේ ගැටලුව බව. අන්න එහෙනම් න්‍යාය අප නිරවුල් වුණා නම් නිවැරදිවම අන්න එතකොට මෙතන මේ ප්‍රශ්නේ ලෙහෙනවා. ඉතින් ඒක නිසා මේ ඔය විදිහට මේ තමයි ආරම්භය කියන අපිට යන්න තියෙන්නේ මේක තව තව අපි ඉදිරියට මේ සම්බන්ධයෙන් මේ හේතුඵල ධර්ම ගැනම මේ අපේ ප්‍රායෝගික ජීවිතයත් එක්ක අපි සාකච්ඡා කරොත් එහෙම දැන් අපිට යෝනිසමනසිකාරය යමු වෙනවා යෝනිසමනසිකාරයෙන් එක්ක මේ ප්‍රඥාව ඇති කරගෙන එතනින් එහාට අවශ්‍ය මාර්ගය ඇති කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ මේ සම්බන්ධයෙන් තව ওই පටිච්චසමුප්පාදයේ සම්බන්ධයෙන් ඊම ටිකක් අපි ජම්ලවස් කතා කරන්න යෙදුනොත් එහෙම ඒ ගැන අපි ගොඩක් කතා කරා. හැබැයි පටිච්චසමුප්පාදය ගැන නම් සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒක සම්බන්ධයෙන් අපි ධාරණ මතය ගොඩක් තේරුම් ගන්න වෙනවා බුදුරණවහන්සේගේ දේශනාවට අනුව. තිරුවන් සරණයි. සාදු සාදු සාදු. අනේක වඩා පින්ගම් නිසාන් වහන්සේ ඊටමත්ම අගනා දේශනා කුට්ටේ වගේම විශේෂ විශේෂයෙන්ම අපේ හැම ප්‍රශ්නයකම වහන්සේ ඉතා හොඳින් අපිට පිළිතුරු ලබා දුන්නා. ඒ වගේම ඔබ වහන්සේ අවසාන වශයෙන් මතක් කළ විදිහට මේ ඉදිරි සාකච්ඡාවන් තවදුරටත් අපි මේ අපිට මේ ප්‍රායෝගිකව අපිට අපේ හිත් වලට අපේ ක්‍රියාදාමයට සමීප වෙන ආකාරයට තථාගත දේශනා ඇසුරින්ම අපි සාකච්ඡා කරමු සයන් වහන්සේ. මොකද නැත්තම් මේ සූත්‍ර දේශනාව කරගෙන කතා කරා කියන එකත් එපමණකටම බලක් වෙන්නේ නැහැ. මොකද මේවත් ඔබ වහන්සේ මම සයන් වහන්සේ සහ මේ අසහිනායට මම කියන්නේ මේ සාකච්ඡාව සවන සාකච්ඡාව කියන්නේ එක නෙවෙයි ඉස්ලාම් ලෝකෙ පටන් ගත්තේ. මේකම දැන් අවුරුදු 15ක් 20ක් අපි කතා කරන්නේ. මීට කලිනුත් කොච්චර කතා කරලා තියෙනවද? කොච්චර නමුත් මේ කතා කිරීමත් අන්තිම මේ කතා කරපු එකවත් වරදක් ඒව කතා කරලා ඔක්කොම වැරදි මේ දැන් තමයි හරිව කතා කරන්නේ නෙමෙයි. ඒ කතා කරේ හරි දේශනාවන් තමයි සූත්‍ර දේශනාවන් මාර්ගයෙන් තමයි කතා කරලා තින්නේ. නමුත් මේක මේ ජීවිතයක සම්බන්ධ කරලා තමන්ගේ ප්‍රතිපදාව බවට පත් වෙලා ඉදිරියට ඒකෙන් ඒ ආකාරයට සිදු නොවීමක් නේ වෙනවා නොවෙනවා ඇත්තේ ස්වාමීන් වහන්සේ නැත්තම් සාකච්ඡා කිරීමෙන් ඒ නිසා මම ඔබ වහන්සේ කියපු දෙයට එකඟව ස්වාමීන් වහන්සේ මම කියන්නේ අපි ඒක ඒ ඒ ඒ තලයකට ඒ විදිහකට මේ අපි මේ කරන වැඩේ ටිකක් දිනු කරගන්න ඔබ වහන්සේගේ උදව් උපකාරය බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේදී තව තවත් ඇත්තටම මේ ප්‍රතිඵලයක් ලබා ගත හැකි ආකාරයට වහන්සේගේ දේශනාවන් යොදා ගන්න. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රීමති මහත්මියට ශ්‍රීමති මහත්මිය අපි අද දවසේ ඉදීම කටයුතු කළා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ මොහොම සාකච්ඡා වෙනවා කියලා සඳහන්. සෑම දිනකටම තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද දවසේ ඔබ වහන්සේ වෙනදා වගේම අපිට ඊටාම වටිනා ඊටාම අගනා සූත්‍ර දේශනාවක් අරගෙන ඉතා උසස් විදිහට අපේ තේරෙන ආකාරයට පැහැදිලි කරලා අර්ථ විග්‍රහයකදීලා ධර්ම සාකච්ඡාවට උපකාර කරා ස්වාමීන් වහන්සේ අප විසින් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස මෙම සවන්ට සිලස කලන මිතුරු මිත්‍රයන් වෙනුවෙන් ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නට කැමැති ඒ සියලු කුසල් වෙනුවෙන් ඔබ වහන්සේ අත්පත් කරගත් සියලු කුසල් බලයෙන් අපි විසින් ඔබ වහන්සේට පූජා කරන මේ පූජාමය පුණ්‍ය සම්භාරයේ බලයෙන් ඔබ වහන්සේට මේ මෙලොව වශයෙන් ආයුර්ණ සැප බල ප්‍රඥා වැඩේවා ඒ වගේම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයකින් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඊතා සුව පහසුවෙන්ම අවබෝධ වේවා කියලා ඊ타ම කෘතවේදීව පාද නමස්කාර පූර්වකව අනුමೋದනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේගේ ආචාර්යයන් වහන්සේලාටත් මව්පිය දෙපළටත් අනිකුත් නෑදෑ හිතමිතුරන්ටත් ඒ ආකාරයෙන්ම නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් නිර්වාණ මාර්ගය දක්වා ගිහිල්ලා ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම අපිට මේ වගේ මේ මේ ධර්මායතනයක් විමුක්තායතනයක් විවෘත කරලා දුන්නා වූ අපගේ කල්යාණ මිත්‍ර දලුවත්ත මහත්මයා අනන්තත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ජීවිතයක් ලැබමින් ඉතා සුව පහසුවෙන් මඟඵල නිවන් අවබෝධය කරා යාගන්න හේතු වේවා වාසනාව වේවා. නිවන් දක්නා ජාති දක්වා උතුම් වූ කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය කරන පුණ්‍ය භූමිය වල සුගති ගාමි වෙන්නත් මේ පින් හේතු වේවා වාසනාව වේවා. එතුමාගේ මහත්මියටත් ඒ දරුවන්ටත් ඒ ආකාරයටම නිදුක් නිරෝගී සුවපත් කර ජීවනය ලැබිලා සුව පහසුවෙන් මඟඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා වාසනාව වේවා. එතුමා වැනි උතුම් ගතිගුණ ඇති කෙනෙක් මෙලොවට බිහිත් කරපු පරලෝකසපත් දෙමාපියන්ටත් ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා මේ වෙලාවේ. එතුමන්ලා සසර ගමනේ කොහේ හිටියත් මේ පින් අනුමෝදන් වෙලා උතුම් වූ නිර්වාණ අවබෝධයට සුවපහසුවෙන්පත් වේවා. ඒ වගේම සහභාගී වුණු සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ටත් මෙම පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාස ජීවිත ලැබමින් සුවපහසුවෙන් මාර්ගඵල ඥාන අවබෝධය කරා යා ගන්නට හේතු වේවා වාසනාව වේවා ඔබ අප සෑම සියලුම දෙනාගේ පරලෝ සැපත් දෙමව්පිය නෑදෑ හිත මිතුර සෑම සියලුම දෙනාට මෙපින් බලෙන් සසර දුකින් මිදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ඉතා ඉක්මන් ජීවිතවලදී හැකි වේවා වාසනාව වේවා මතුමත්තේ මෙම ධර්මදේශනා වලට සවන් දීලා නිවන් මාර්ගය යන ඒ කලන මිතුරු මිතුරියන් සෑම සියලුම දෙනාටත් ඒ ආකාරයටම සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ අප සෑම නිවන් දක්නා මොහොත දක්වා අපට කල්යාණ මිත්‍ර සම්පත්තියත් සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් පුණ්‍ය භූමියල සුගතිගාමි වෙමින් සුව පහසු වෙන්න මේ සසර ගමන කෙලවර කරගන්න හේතු වේවා වාසනාව වේවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු අපිටම ගෞරවයෙන් පූජ්‍යපද අලව්වේ අනුමුදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේට සිළු දෙනා වෙනුවෙන් නැවතත් පාද නමස්කාර කර ආරාධනා කර සිටිමු ස්වාමීන් වහන්සේ අපි අද දවසේ වැඩසටහන නිමා. අද දවස් තුළදී අපි ගොඩාක් දහම් කාරණා සාකච්ඡා කරන්න ලැබුණා. ඉතින් මේ වගේ අපට මතුවෙන ගැටලු මේ සාකච්ඡා කරන එක අපි දෙපාර්ශ්වයටම විමුක්තායතනයක් වඩපත් වෙන්න ඒක උපකාර වෙනවා. ඒ නිසා අවබෝධ කරගන්න ඕනේ කියලා තමයි අපි නිරන්තරයෙන් මේ සඳහා යොමු වුණොත් අපට සැබෑවට මේ තුලින් සැබෑ නිවන් මාර්ගයේ ඉවර කර ගන්නට පුළුවන්කමක් ලැබේවි. ඉතින් අද දවසේදී මේ විදියට අපි ධර්ම සාකච්ඡා කරමින් මේ රැස් කරගන්න යුතුන මේ සියලු පුණ්‍යාන භාවාන් සංස බලයෙන් මේ සවන්ත සිසිලට සිසිලට මේ ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වන දරුවත් මහත්මයා ඇතුළු මේ පින්වත් සෑම සේදනාටම අනුමෝදන් විත්වා ඒ වගේම මට මේ අවස්ථාව සලසා දුන්න රවීන්ද්‍ර බොග්ගලගේ මහාචාර්යතුමාට අනුමෝදන් විත්වා ඒ සඳහා මේ අවස්ථාව පහසුකම් සැලසූ නිහාල් රූපසිංහ මහත්මයාට අනුමෝදන් කරනවා. මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට මේ පුණ්‍යාන භාව බලයෙන් තව තවත් නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර සම්පන්නිය සද්ධර්ම ශ්‍රවණයේ පිටරගෙන ධම්ම සාකච්ඡා ධම්ම ශ්‍රවණයේ ඇති කරගෙන සම්මා දිට්ඨිය ඇති කර ගන්නට අවශ්‍ය සියලුම පරිස්කාර ද්‍රව්‍යයන් ඇති කර ගැනීමට නිවේසන සෙන්නටත් මේ සියලු කුසලානුසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අනුමෝදන් වෙනවා සියලු දෙනාටම සර්වස්සක් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු